අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 115 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා අවස්ථාවටයි අද දවසේ පැමිණලා තියෙන්නේ සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ චත්තාරෝ ධම්මා භිඤ්ඤේය චත්තාරි අරිය සච්ඡානි දුක්ඛං අරිය සච්ඡං දුක්ඛ සමුදයෝ අරිය සච්ඡං දුක්ඛ නිරෝධෝ අරිය සච්ඡං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං තීති අවසරේ කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ මේ ශාසනයක් හම්බෙච්ච කෙනා බ්‍රහ්මචර්යයක් රකින්න කෙනා පණක් භාවනාවක් කර යුතු දිගෙනා අනිවාර්යයෙන්ම අවබෝධ කළ යුතු විශිෂ්ට ඥාණින් අවබෝධ කළ යුතු හතර ධර්මය නැත්නම් ධර්ම හතර මොනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේ ශාසනයේ තියෙන එක උත්තරයි. අපිට කල්පනා කරමින් ඉන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක තමයි සම්මත උත්තරේ. ඉතින් එහෙම ප්‍රශ්නිකුත් ශාසනයේ තියෙනවා, එහෙම උත්තරේකුත් ශාසනයේ තියෙනවා කියලා අපිට මේ පස්සේ පහළ වෙන පස්චිම ජනතාවට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන පාඩමක් මේ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙනවා කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය. මහණෙනි ඇවැත්නි එහෙම නැත්නම් තමන්ගේ සහෝදර සංඝයා වහන්සේලා ආමන්ත්‍රණය කරලා කියනවා කවුරු හරි මේ ශාසනය ගැන දැනගෙන හෝ නොදැනගෙන ප්‍රශ්න කරන ස්වරූපෙන් හෝ දැනගන්නා ස්වරූපෙන් ඇහුවොත් ආත්පසීම දැනගත යුතු විශිෂ්ට ඥාණය දැනගත යුතු හතර මොකක්ද කියලා එක උත්තරය තියෙන චත්තාරි ආර්ය සත්‍යානි මේ චතුරාර්ය සත්‍ය කියන එක තමයි උත්තරේ ඉතින් ඒක නිසා ඒක දන්නේ නැති වුණොත් අපි තෙපර බානවා. අපි අතන මෙතන හොයාව ඉදිනවා. මේ හොයා විදින දෙයක් ඇත්තේ නැහැ. සාරිපුත්‍ර සාරසේ ප්‍රශ්නෙත් අපට උගන්වලා උත්තරෙත් අපිට උගන්වන. ඉතින් ඒ නිසා අසුවිරු ඥාන ඇති කෙනාට අඩු ගානේ දන්න මේකට උත්තරයක් තියෙනවායි කියලා. උත්තරේ හරියට නොදැනගත්තත් උත්තරයක් තියෙනවායි කියලා. ඉතින් ඒක මතක තියෙනවනේ යම් කිසි කෙනෙකුට බිඤ්ඤය ධර්ම වාසයෙන් නම් තියෙන චතුරාර්ය සත්‍ය කියලා වැටහෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ හතර මොනවද මේ හතර කියලා නිද්දේශ වශයෙන් නම් කර කීම් වශයෙන් දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදය අරිය සත්‍යං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං කියලා ඒක නම් සාමාන්‍ය કોઈ බෞද්ධයත් වගේ දන්න දෙයක් චතුරාර්ය සත්‍ය මොනවද කියලා අහුවොත් කියන්නේ නමුත් මේ චතුරාර්ය සත්‍යය දන්නේ එක පොතේ ලියලා තියෙන එක දන්නේ එක නැත්නම් මේ කටපාඩම් කරලා දන්නේ එක අපි කියනවා සුත්තමේ ඥානයි කියලා. සෝතාවධානී පඤ්ඤා සුතමයේ ඥාන. අවධානී යුක්තව කණෙමු කරන හිටපුවාම යමක් කනට වැටෙනවනම් ඒක තමන්ගේ ඥානයක් පාටපත් වෙනවා. ඒකට සෝතාවධානී පඤ්ඤා කියලා කියනවා. බහුසුත භාවය කියලා කියනවා. සුතමය ඥානය කියලා කියනවා. මූල ධර්ම දැනුම කියලා. ඉතින් මේ මූල ධර්ම දැනුම වැඩක් පටන් ගන්න ආරම්භයේට හොඳ වුණාට ඒකෙන් ওই අභිඤ්ඤය කියලා විශිෂ්ට ඥානෙ ලැබෙන්නේ නැහැ. නමුත් ඒක පටන් ගන්න එතනින් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ ඉගෙනගත්ත දේ හිතේ තියාගත්ත දේ සුත්තමේ වශයෙන් දන්න දේ චින්තාමේ වශයෙන් තේරුම් ගන්නට ඒකේ තියෙන හැඟවිච්ච අර්ථ ගැබ් වෙලා තියෙන අර්ථ අපි අහුම්කම් දෙනවා. එතකොට අපේ මට්ටම අර සුතමේ වශයෙන් තිබුණු මට්ටම හේතු සාගත සහිතව ආකාර පරිවිතක්ක අනුව එහෙම නැත්නම් අන්වේ ඥාන අනුව එහෙම නැත්නම් ණය විපස්සනාවට තේරෙන්න ගන්නවා මේක ආවට ගියට කරපු කතාවක් නෙවෙයි මුළු ත්‍රිපිටකයේම තියෙන දේවල් සම්බන්ධ කරලා අන්තර් සම්බන්ධතා සහිතව කියපු දෙයක් කියලා වැටහෙනවා. එහෙම වැටුණාට පස්සේ ඒ කෙනාට ඒකේ විශිෂ්ට තත්වයක් සුවිශේෂී තත්වයක් ඇඟුණොත් විතරයි එයා ඒක භාවනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඇහිච්ච නැති කෙනා කවදාවත් භාවනා කරන්නේ නැහැ. අහලා මේ දේ තේරෙන්නේ නැති කෙනා භාවනා කරන්නේත් නැහැ. අහලා ඒක තේරුම් අරගෙන ඒ භාවනා කරන්න ඒ කෙනා තමන්ගේම ඇතිවෙච්ච කුසල ඡන්දේ. එහෙම නැත්නම් මේ කර බැලීමේ ආසාවේ. ඒ නිසා මේ ශාසනය තොගේට කතා කරාට එක එකනාට සිද්ධ වෙන වැඩක් මේ ශාසනය කියලා කියන්නේ. ඉතින් අපි මේ සභාවේ මෙහෙම බණක් කියනකොට සමහරකට මේක සුතමේ ඥාන පිණිස හේතු වෙනවා අහපු නැතු දෙයක් ඇහුවා කියන ඥාණයට. තව සමහරකට මේක අහපු කෙනාට ඒකේ තව විස්තර අස්තර සහිතව අන්තර් සම්බන්ධතා සහිතව වටහා ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට ඒක දැනගෙන ටිකක් භාවනා කරපු කෙනෙකුට මේක සාක්ෂාත්කරණය කරන්න එහෙම නැත්නම් මේක තමා වශයෙන්ම පිරිසිඳ දකින්න එහෙම නැත්නම් අභිඤ්ඤය වශයෙන් දැනෙනවද මේ ජීවිතය කරන්න පුළුවන්ද අපිත් ඒකට පිං ඇති ඇත්තොද භව්‍ය සම්පත්තිය තියෙනවද උපනිෂ්ඨ සම්පත්තිය තියෙනවද කියලා එතකොට නම් Tamange අත්දැකීම් ප්‍රමාණයට උරගා බැලීමකුත් කරන්න පුළුවන් ඉතින් මේ පිරිසේදී මේ තුනම සම්පාදනය වෙන විදියට බණ කියනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. මේ සූත්‍රමය ඥානයත් ලැබෙන්න, චින්තාමය ඥානත් ලැබෙන්න, විපස්සනා ඥානත් ලැබෙන්න. උත්සාහ කරමු. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපි ඊයේ පෙරේදායි කියපු මේ කාරණා ටික තවදුරටත් ඒකම පැහැදිලි කරන්න මොකද ඒක බොහෝ දෙනකොට පොට පෑදෙයි කියලා වැටහීමට හේතු වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අපි ඊයේ පෙරදා දෙකේම සාකච්ඡා කළේ මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍ය දෙවෙනි සත්‍ය. ඒ කියන්නේ දුක හටගන්නා හැටි පිළිබඳ ඥාන. ඉතින් මේ දුක හටගන්නේ කොහොමද කියලා මේ චතුරාර්ය සත්‍ය දේශනාවේ එහෙම නැත්නම් අපි ගත්තොත් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ තියෙන ඒක හේතුකව. එක හේතුවයි තියෙන දුක හටගන්න තෘෂ්ණාව. අපි සම තව සමහර සූත්‍රවල තියෙනවා තමයි ආසන්න හේතුව තෘෂ්ණාව වුණාට ඈතින් තියෙන හේතුව අවිද්‍යාව කියලා. ඒ නිසා අපි මෙතන ගන්නේ මේ දේශනාවේ හැටියට ආසන්න හේතුව. ආසන්න හේතුව තෘෂ්ණාව. ඉතින් මේ තෘෂ්ණාව ඊට පස්සේ තියෙන Nirodhe වශයෙන් සම්පූර්ණයෙන් ගවන් කිරීමක් කරන්න මේ තෘෂ්ණාව පිළිබඳව අපි තෘෂ්ණාව කියන තනි වචෙන් ඉගෙනගත්ත දේ අස්තර විතර සහිත ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා මම හිතුවා නැත්තම් අපි පසුගිය දවස්වල සාකච්ඡාට ගත්තා මේ තෘෂ්ණාව නැත්නම් මේ හිතේ බැඳීම කියන එක ඇත්තටම හිතේ විතරක් නෙමෙයි ඉතින් කයෙත් එක්ක බැඳීම තමයි. ඒ බැඳීම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විනිබද්ද ධර්ම පහක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා කාට වුණත් පුළුවන් වෙයි මේකෙන් යම් ප්‍රමාණයක් අපි දැනටමත් අයින් කරලා තියෙන්නේ කියන සතුට ලබන්න. ඒ බැඳීම් පහම ගැන දන්නවනම් මෙන්න මේ මේ දේවල් නම් අපි දැනටම ওই තියෙන සෘෂ්ණාව අයින් වෙලා තියෙනවා. මොකද අපි බෞද්ධයන් වශයෙන් මේ කරන කටයුතු නිසා. හැබැයි මේ මේ දේවල් වලදී අපි අහුවෙලා තියෙනවා. කියනකොට Taman මේ වෙනකොට යෙදී සැදී පැහැදී ගත කරන ලද ජීවිතයෙන් මෙච්චර කරන්න පුළුවන් නම් මෙච්චර වෙලා තියෙන බව වැටහුනොත් එයාට සමහර විටක ඊගාවට තියෙන කඩින් පරීක්ෂණේ තීරුම් අරගෙන ඊගාට කරන්න තියෙන දේ තීරුම් අරගෙන ධෛර්යයක් හටගන්න ඉඩ තියෙනවා. ඒක තමයි අපි මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. මේක කරගෙන යන කෙනාට මේක අත්තු දව්වක් අත්තලක් කරන්න. ඉතින් ඒ නිසා අපි මේ දුක්ඛ සමුදය කියන නැත්නම් දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව කියන ආර්ය සත්‍ය සම්බන්ධයෙන් මේක පස්පොලකින් බැඳින බැඳීමක් මිස එකපොලකින් බැඳින බැඳීමක් නෙවෙයි. ඒ පස්පොල බැම්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ගොරෝසුම කාටත් අහුවෙන සරල එදිනදා ජීවිතේ බැඳීමෙන් පටන් අරගෙන ඊටාම සියුම් බැඳීම් දක්වා වෙන විදිහකට කියනවා නම් වංචනික ධර්ම දක්වා ෂාට ගති දක්වා මායාවී ගති දක්වා Tamanටම විශ්ලේෂණය කර ගන්න පුළුවන් අත්ලක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඊයේ පෙරේද සාකච්ඡා කරපු විදිහට මේ බන්ධනේ නැත්තම් මේ තෘෂ්ණා බෑම්ම මේකට ලාටුව කියලාත් බුදුහාමුදුර සඳහන් කරනවා. සිබ්බණී කියන වචනයත් පාවිච්චි කරනවා ගෙත්තංකාරී කියලා. මහුංකාරී කියලා. යා කරන්නේ රෙදි දෙකක් එකට අරගෙන මහානවා. ඒ වගේ මේ තෘෂ්ණාව කරන්නේ එකින් එකට ගැටලන. ඒ ගැටලීම හරහා අන්තිමට අපි මකුළුදලේ පැටවිච්ච සතෙක් වගේ කොටු වෙනවා. අපි පැටලෙන්නේ දලක බව දන්නෙත් නැහැ. ඊට පස්සේ සුවල්ප වේලාවකින් මකුළු ඇවිල්ලා බැඳලා සාරේ උරාබන බව දන්නෙත් නැහැ. අපි හිතාන ඉන්නේ මේ පැටලීම හොඳ දෙයක් කියලා වගේ. කෙසේ නමුත් ඒක මාරාන්තිකයි පාශයක් බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ බැඳීම හටගන්න හැටි ඉගෙනීම මූලධර්ම වශයෙන් හරි වටිනවා. ඒ නිසා සාරිපුත්‍ර සාන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ මේ රාගේ ඒකට කියනවා කාම ගුණ කියලා. ඒ කියන්නේ මේ අපි කාම ගුණ කිව්වම මොකක්ද නේ කියන්නේ කාමීත්‍යචාරය කියලා. මේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතුව කරන දිය කිසිං හමාර කරන ග්‍රාම්‍ය වැඩේට කියනවා මෛතුන සේවනයේ කියලා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ කාමේ උච්චතම අවස්ථාන එක තමයි. නමුත් මෙතන කියන තියෙන්නේ කාමයේ කියලා රූප බලන්න තියෙන ආසාව. සද්ද අහන්න තියෙන ආසාව. ගඳ රස පහස සහ හිතට එන විවිධාකාර අදහස් දිගේ සරුංගලර ඇරෙතිට ආසාව. ඉතින් මේ රූප බැලීමක් තියෙනවා ඒක රූපයක් බැලුවට බෑ ඒක පාට වෙනස් කරන්න ඕනේ හැඩේ වෙනස් කරන්න. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි විවිධ හැඩ විවිධ වර්ණ බල බල ඉන්නවා. ඒ වගේම සද්දවලත් එක එක එක එක තාලවලට සද්ද මාරු වෙන්න ඕනේ. එක සද්දම ඇහෙනකොට හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි. ඒක නිසා අපි බස්ටයිර් සංගීතය අහනවා, උත්තර ಭಾರತೀಯ සංගීතය අහනවා, දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය අහනවා, උඩරට නැටුම් අහනවා, පාතරටුම් බෙර ගහනවා, নানা ආකාර විදියට මේ සද්ද බෝ කරමින් අපි ජීවත් වෙනවා. නැත්තම් බෝ කරන ලද සද්ද වලට ආවඩායි බෝන් කියාගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ ගඳ විවිධ ගඳ සුවඳ සඳහා අපි පුදුම විදියට ගෙවල් දොරවල් වල එක එක එක එක දේවල් වලට යෙදිලා ගත කරනවා. ඒක මම හිතන්නේ ඒක වැරද්දක් නැතුව ඇති එහෙම කිව්වට පුරුෂ පක්ෂයට වැඩිය ස්ත්‍රී පක්ෂය හරියට ඒකට උනන්දුයි මේ විවිධ ගන්ධ සුවඳ විශේෂයි ඊගාට විවිධ රස විශේෂයි අපි දවසකට කොච්චර වෙලා ගන්නවද කියලා බැලුවොත් තුන් වේල කන මිනිස්සයා දෙවේල කන මිනිස්සයා ඒ රස හොයන්න රසමස උළු හොයන්න පුදුමාකාර වෙහසක් ගන්නවා ඊගාට මේ පස්සට විල්ලුද හොයන්න පහස හොයන්න වාහනවල තියෙන සැප පහසුකම් හොයන්න කොට්ට මෙට්ට ඇඳ ඇතුළේ තියෙන පහසුකම් හොයන්න අසීමිත මාංශය. විවිධ උපකරණ ගෙවල් දොරවල් ගෙනත් තියාන සිංගප්පූ බඩු, ඉතාලි බඩු, චීන බඩු මේ සැප පහසු. මේ අපි කියන්නේ පස්සට විල්ලුද කියලා. ඒක සඳහා පහසටත් අසීමිත විදියට කරනවා. ඊට පස්සේ මේ හිතට විවිධ හීන ලෝක ජීවත් වෙන්න, මතිමතාන්තර ජීවත් වෙන්න දර්ශන සඳහා හරියට කාලය ගත වෙන වර්ධන කාම ගුණ කිය. ඉතින් යම් කිසි කෙනෙක්ගේ මේ කාම ගුණය පිළිබඳව අවීත රාග තාම රාගේ දුරවන් වෙලා නැහැ. රාගේ තියෙනවා. විතරාග කියලා කියන්නේ ඔය පිළිබඳ රාගයක් නැහැ කියන එක. ඒ කියන්නේ අශේෂව දුරු වෙලා. මේ අශේෂ දුරු වෙලා නැහැ. යම් යම් රූප වලට කැමති, යම් යම් පාටන වලට කැමති, යම් යම් වර්ණ වලට අකමැති, වටරන් සටහන් වලට අකමැති. යම් යම් සද්ද වලට කැමති, යම් යම් සද්ද වලට අකමැති. යම් යම් ගඳ වලට කැමති, යම් යම් ගඳ වලට අකමැති. යම් යම් රස වලට කැමති, යම් යම් රස වලට අකමැති. යම් යම් පහසට කැමති යම් යම් පහසට අකමැති යම් යම් අදහස් වලට කැමති යම් යම් අදහස් වලට මතිමතාන්තර විරුද්ධයි ඒ නිසා අපි නිතරම ඒකත් එක්ක හැපි හැපි තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ ඒකට කියනවා ඒවා පිළිබඳ තියෙන රාගය තාම දුරවන් වෙලා නැහැ මේ කාම ආසාවත් ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ පහට ඇත්තට ඒතර 6යි. ඒ 6ට තාම ආසා ඉවරයක් නැති කෙනා ඒ වගේම ඒවා පිළිබඳ කැමැත්ත තියෙනවා මට මේක එපා මේක ඕනයි කියලා. මට කහ පාට හොඳ නැහැ මට නිල් පාට ඕන. මට නැත්තම් මේ එක එක පක්ෂවල පාට තියෙන. ඒ ඒ අපැතුලට අපි ආසාවක් තියෙනවා. ඒක පිළිබඳව ඡන්දේ හොඳටම තියෙනවා ඡන්දේ කාලේට. ඡන්ද කාලෙදී අර පක්ෂයට කැමති මේ පාටට කැමති මේ පාටට කැමති නැහැ කියලා ඉතින් ගහ ගන්නවා මරා ගන්නවා පුංචි නෑ වැඩි ලක්ෂ කෝටි ගණන් වියදම් වෙනවා ඉතින් ඒ මොකටද මේ ඒ වර්ණ විශේෂ තද්ද විශේෂයි රස පහස ගන්ධ විශේෂයි තාම මනාප ඉවරයක් නැහැ. ඊගාට ප්‍රේමයක් තියෙනවා. මම අර වර්ණයට ප්‍රේම කරනවා මේකට කැමති නෑ කියලා. ඒ වගේම මේ වගේ පිපාසාවල් තියෙනවා සාම අසන්තෘප්ත ආසාවල්. ඒ වගේම තියෙනවා පරිලාහ. මේ දේ ලැබීම දුකක්. මේ දේ ලැබීම වෙහෙසක්. දරතයක් කියලා පරිලාහ තියෙනවා. තණ්හා තියෙනවා. ඉතින් මේ නිසා තණ්හා කියන වචනේ මේක හය ආකාරයකට සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට මේ හයෙන් එකක් හරි තියෙනවා තාම දුරවන් වෙච්ච නැති රාගයක් තියෙනවා, ඡන්දයක් තියෙනවා, ප්‍රේමයක් තියෙනවා, පිපාසාවක් තියෙනවා, පරිලාහයක් තියෙනවා, තෘෂ්ණාවක් තියෙනවා නම් එයාට කවදාකවත් මුළු හදින්ම භාවනාවක් කරන්න බෑ. කරන භාවනාව දෙතෑවරයි. කරන භාවනාව අඩලයට තමයි කරන්නේ. මොකද අර හිතේ කහට තියෙනවානේ. මේ මේ දේවල් ඕනේ මේ දේවල් එපයි කියලා. ඒ නිසා යට ආතප්පාය කියලා විදියට තපස් රකින්නවා කියන එක. එහෙම නැත්නම් හොඳට වීරිය කරන්න පුළුවන් ගතියක් එන්නේ. එයා අර බෝධිලිම වගේ තමයි. ගොදුරට පැනලා මගට නැතලා ආයෙ ටිකක් කළ ඔළුව හොල්ලොල්ලා ඉන්නවා. ආයෙ ටිකක් පැනලා ආයෙ ඔළුව හොල්ලොල්ලා ඉන්නවා. ඒ හොල්ලන්නේ අර ඉතුරු වෙච්ච නැති රාගෙට, ප්‍රේමෙට, ඡන්දෙට, කාමෙට පිපාසාවට ඉන්න නිසා එයාට වීරිය යොදන්න බෑ. එයාට ඇතිවෙන්න වීරිය කරන්න බෑ. අනුയോഗය කියලා කියන එකට යෙදෙන්න බෑ. ඒ කියන්නේ භෝගයට කැමැති. යෝගයට වැඩිය භෝගයට කැමැති. ඉතින් උඟ දෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ මේ දවසකට පැය කීයක් භාවනා කරන්න ඕන. ඉතින් මං කියනවා පැය 24 කොත් භාගයක් දාන්නයි කියලා. මොකද අපි අහන්නේ පැයක් අපි භාවනා කරලා ඉතුරු පැය 23ෙම කාමේ හිටියට කමක් නැද්ද කියලා. එක පැයක් භාවනා කරලා අපි පැය 23ෙම රාගේ හිටියට කමක් නැද්ද? මේකට සාදු කියන්න බැරි නිසා කියනවා පැය 24ක්මත් භාවනා කරලා පුළුවන් නම් තව විනාඩි 30ක් භාවනා කරන්න. එහෙම නැත්නම් කල්පනා කරගන්න දවස පුරාවට අපි මේ රැස් කරන කාමේ ටොං ගානේ මැල්ල ඉවර කරන්න බෑ. රූප බලන එකේ කිසිම සීමාවක් නැහැනේ. ඒ නිසා ටිකක් ලාවට වගේ කියන්න පුළුවන්. පොහසත් අය වැඩියෙන් කාම ඇති කරනවා. මොකද ඒගොල්ලන්ට මනාපමනාප විදිහට රූප බලන්න පුළුවන්. මනාපමනාප විදිහට ශබ්ද අහන්න පුළුවන්. නැති කට්ටිය පශ්චාත්තාප වෙනවා. අනේ මනාපතාලට කාමයේ ඇති කරගන්න බෑනේ. මනාපතාලට කෙලෙස් ඇති කරගන්න බෑනේ. මනාපතාලට මායයට පක්ෂග්‍රාහී වෙන්න බෑ කියලා ඉතින් පශ්චාත්තාප වෙනවා. ඉතින් මේ දෙක තමයි ලෝකේ කියන්නේ. ඇති ඇත්තෝ කෙලින්ම බාධාවකින්තරෝ රාගය ඇති කරගන්න කාමයේ ඇති කරගන්නවා නැති ඇත්තෝ අල්ලපු ගෙදර දිහා බල බල හුල් හුල්ලා ඉන්නවා අනේ අපිට ඒ තරම් කාමයක් ඇති කරගන්න බෑනේ කියලා ඉතින් එහෙම ඒ මිත්‍යා අදහස් තියෙන සංකල්ප තියෙන කෙනෙකුට කවදාකවත් මේ බණක් භාවනාවක් සඳහා ධනක් පිනක් සඳහා යෙදෙන කාලේ වෙන්නේ අපරාධේ නාස්ති කිරීමක් කියලා මේ මේ කාමය මෙච්චර ලෝකයා 100%ක්ම අඹාගෙන ගිහිල්ලා හොයන දේ තබා මොකද්ද මේ බණ භාවනා කරන්නේ ඒක නිකන් මේ මොලේ නරක් වෙච්ච කට්ටියගේ වැඩන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට අනුയോഗයක් එන්නේ මේ භාවනාවට යෝග වෙන්න දෙන්නේ බොහෝගී වෙනවයි කියලා කියනවා. ඒ කෙනාට කියන්නේ භෝගී වෙනවයි කියලා. ඒ නිසා ඒ වගේම සාතච්ඡාය කියන විදිහට නිතිපතා වැඩක් කරන්න බෑ යත්තන්. කාමයේ කොයි අතින් දෙන්නේ ඒකට දාස වෙලා එහෙට දුවනවා මෙහෙට දුවනවා නිතිපතා කිසිම දෙයක් කරන්න බෑ නිසා ඒ කාමයට එක්ක වැඩ කරනකොට ඒක කල්ප කෝටි ගාණක් පුරුදු වෙච්ච පුරුද්දක්. ඇබ්බැහියක්, රුචර්චකමක්, කර්ම ශක්තියක්. ඉතින් ඒක නතරකරනද ලෙඩ කපුට වැල කන්නා වගේ කරන්න බෑ. අල්ලගත්තට පස්සේ ඒක දිගටම නිතිපතා කරන්න. ඒක කියනවා සාතච්ඡ කිරියාය කියලා සතතබ්භ්‍යාසෙ තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා ගොඩාක් ලොකු රහසක් තියෙනවා. කෙනෙකුට යමක් දිගට කරගෙන යන්න පුළුවන් නම් හොඳ දිනනවා දිනනවාමයි. අපිට වෙලා තියෙන කිසිම දෙයක් නිති ආකාරයෙන් කරන්න බෑ කාමයට කඹරන්න වෙච්ච නිසා. අපි කාමයට කඹරනවා කියලා කියන්නේ මේ නෑදෑයින්ට කඹරනවා, වස්තුවට කඹරනවා, ආහාරකුන්ට කඹරනවා, අලියන්ට ඇත්තුන්ට කඹරනවා, රත්තරන් වලට කඹරනවා, රස්සාවට කඹරනවා, ඉගෙන ගැනීමට කඹරනවා. ඉතින් ඔය කැම්බිරිල්ල වැඩි නිසා අපිට බණක් භාවනා කර ගන්න වෙලාවක් නෑ. හැබැයි එව්වට කඹරන්න නම් නිතිපතා කරතයි. කාමයට කඹරනකොට වස්තු භෝග වලට කමකට හරකට බාහන කඹරනකොට නිත්‍යපතා කරතයි. නමුත් මේ භාවනාවට අනුയോഗමන් වාය කියන විදිහට නිත්‍යපතාම විනාඩි 5ක් අඩු ගන්න ඉඳගෙන ඉන්න ඕන. විනාඩි 5ක් මම සක්මන් කරන්න කිව්වම කරගන්න අමාරු. ඒ කරගන්න අමාරු ඇත්තටම මේ භාවනා කරන එකලත් විනාඩි පැය 24 හම්බෙන්නේ මෙයාටත් පියා 24ම තමයි. අරගෙන කොහොම කොහමරි සපයා ගන්නයි මොකද එයා කාමයේ පිළිබඳව එච්චර තකන්නේ මේ අනුയോഗයට හිතන්නේ සාතච්ච කිරියාවයි කරන්නේ. නිසා යා කොහොම හරි වෙලා හොයාගන්න. බැරි එකන වෙලා හොයාගන්නෙත් නෑ. ඒකල මේ දෙන උත්තර දිහා බලනකොට බිමට දාපු බල් බත් බල්ලෝ කන්නේ. මේ බෞද්ධයා මෙච්චර මේ බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා මෙච්චර මනුසාත්ම භාවයක් ලැබිලා මෙච්චර බණහලා මෙච්චර සත්තුරුසෝ දැකලා මෙච්චර පැවිද්දත් ඕනනම් ගන්න පුළුවන්කම තියේදී උද්දී ඉඳලා හැන්ද වෙනකන් කියනවා මේක නම් කෙරෙන්න ඕන තමයි බෑනේ කරගන්න අමාරු මාර්යා කිට්ටු කරනකොට පාවඩ ඉලලා වාඩි කරවලා කණ්ඩ බොණ්ඩ දීලා කෙලස් ටිකට පාවඩ ඉලහාගෙන ආවඩායි බෝන් කියනවා පණ භාවනාවට අමාරුයි කියනවා ඉතින් ඒ මොකද මේ සාතච්ඡ කිරියාව කරන්න බැරි ඒ කෙනාට මේ කාලෙම අධිකම නිසා නෙවෙයි. අර පැය 24න් පැය 23ක්ම 23කුත් භාගයක්ම කාමයට පහඳලා කඹුරලා දාත වෙලා බත් පැල වෙලා තාවත් මදි. ඉතින් එතකොට සාරිපුත්‍ර සෝන් සඳහන් කරනවා යාට නිචපතා කරන්න බෑ. කරන්න බැරි හේතුව අර කොස්ස. කාමේ ප්‍රේමේ තණ්හාව පිපාසාව පිළිබඳ තියෙන කොස්සක් හිතේ තියෙනවා. හිතේ ඒක නිසා කරන්න බෑ. ඒ නිසා යාට ප්‍රධාන වීර්ය කියලා මේ කෙලෙස් කපන සමහරට පරිපූර්ණ විරිය කියලාත් මේකට කියනවා. පදන් විරිය කියලාත් කියනවා. ඒක සාමාන්‍ය මනුස්සිතක ගන්න බෑ. ඒ කරලා කරලා කරලා ගැම්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් කස කවා ගන්න ඕනේ. ඒ කස කැවුවට පස්සේ ඒකේ පුදුම ශක්තියක් තියෙනවා. ඒ කියනවා ඔය ගජබා රජුරෝ සොලි රටට යනකොට නිල මහ යෝධයා චක්‍රායුධය කියන එක අරගෙන දබරකිල්ල වටේ කරකොල කරකොල කරකොල කරකොල කස කවලා ගහපුවාම මොහොතට මොහොත දෙබෑ වෙලා 20000ක් සෙනග යනකම් මොහොත කට ඇටලා තිබ්බලු 20000ක් සෙනග යනකම් ඊට පස්සේ තමයි ලංකාවේ හමුදාව ඉන්දියාවට ගිහිල්ලා තියෙන්නේ මොහොත දෙබෑ කරගත්තා. ඉතින් අපිට බෑනේ එච්චර හයියෙන් ගහන්න. ඒකට චක්‍රායුධෙත් ඕන එක කස කවන්න ඕනේ. කස කවලා ගැහුවට පස්සේ හිටිනවා. අන්‍යෝගේ ප්‍රධාන වීරියක් එනවා. manussත්වයේ ඉක්මවලා ගිය වීරියක්. ඒක හිතා ගන්න බැරිය හිතේ කොස්සක් තියෙනවා. තාම රූප බලලා ඉවර නෑ. තාම සද්දහලා ඉවර නෑ. ගන්තරස පහස විඳලා ඉවර නෑ. ඒකට ප්‍රේමේ තියෙනවා, ඡන්දේ තියෙනවා, කාමේ තියෙනවා, පිපාසාව තියෙනවා, පරිලාහයේ තියෙනවා, තණ්හාව තියෙනවා. ඉතින් ඒ නිසා කාට හරි භාවනා කරන්න බැරි නම් බැනලා කියලා වැඩක් නැහැ. ඒ වගේ මේ මගේ අම්මා නිසා ඔබ භාවනා කරන්න ඕන කියලා අපිට කාටවත් කියන්න බෑ. ඔබ මගේ දරුවා නිසා ඔබ භාවනා කරන්න ඕන කියලා කියන්න බෑ. ඒ කෙනාට තේරෙන්නේ නැත්තම් මේ විනිබන්ධය මේ කාමයට තියෙන පළවෙනි විනිබන්ධය තේරෙන්නේ නැත්තම් ඉතින් ඒකට hina වෙන්න නම් කියන්න පුළුවන් ඒ විනිබන්ධයේ තියෙන එකනයි තිරසනෙගේ කිසිම වෙනසක් නැහැ කියලා. මනුස්ස කයක් නම් තියෙනවා කිසිම වෙනසක් නැහැ එයත් ගත කරන තිරසන් ජීවිතයක් තමයි. එහෙම නැත්නම් මිනිස්සෙක් වශයෙන් කියති 16ක් වශයෙන් බැලේක් වශයෙන් කඹරන්නේක් වශයෙන් ජීවත් වෙනවා. කඹරන්නේ කාමයට. මේක කවුරු හරි දැනගත්තයි කියලා හිතමු. අපේ අම්මත් මැරෙන මේ විදිහට අත්තම්මත් මැරෙන මේ විදිහට මුත්තම්මත් මැරෙන මේ විදිහට කිරිකිත්තම්මත් මැරෙන විදිහට දත්තම්මත් මැරෙන විදිහට පණත්තම්මත් මැරෙන මේ විදිහට කියලා දැනගත්තට පස්සේ එක්කෙකුට හරි දැන් එකීකට හරි කල්පනා වුණොත් කවදාකවත් මේක සම්පූර්ණ කළ මැරෙන්න බෑ. ඒක නිසා මගේ වැඩක් බලන්න ඕන කියලා ඒක කොච්චර කලාතුරකින්ද ඒක වෙන්නේ කියන එක හිතා ගන්න බැරි තරම්. ලෝකේ ඉන්න මානවයෝ මිනිස්සු දිහා බලනකොට මෙලෝ වශයක් නෙවෙයි එලොකුත් තියෙනවා. මං මේකත් බලන්න ඕනේ කියලා කල්පනා වෙන පිරිස ඉතාමත්ම ටිකයි. ඉතින් අපි මේ සුළු පිරිසට එකතු වෙච්ච එක පිළිබඳව සන්තෝෂ වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් අපේ ජීවිතේ සමාල්ලාට දවසකට පොඩි වේලාවක් හෝ සුමානකට මෙච්චර වේලාවක් හෝ මාසිකට මෙච්චර වේලාවක් හෝ අවුරුද්දකට මෙච්චර වේලාවක් හෝ අපි මේ කාමයෙන් දුරවන් වෙන්නේ. එහෙම නැත්නම් කාමයෙන් අබිනිෂ්ක්‍මණය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. මම තාම ගොඩ අරගෙන නැහැ. මම වතුරේ ගිලිලා ඉන්නේ. හැබැයි ඔළුව උස්සගෙන තියෙනවා නාහේ මට්ටමට. අසුචි වලක ඉන්නේ නහය උස්සගෙන තියෙන නිසා පේනවා මේක යට හිටියානම් කක්කම වලක් කියලා මේ කාමය පිළිබඳව විනිබන්ධය යම් කෙනෙක් දැක්කනම් දැකලා දුරුවන් කරන්න ඕනයි කියලා හිතුණනම් අපි කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා කියලා. මොකද අරඤ්‍ය රුක්කමූල සීනාසන රුක් මේ ශූන්‍යාකාරය කියලා කියන්නේ ගිහි ගෙයින් ඈත. මේ ඔක්කොම කක්කවල තියෙන ගිහි ගේ තමයි. අසුචි ටික තියෙන්නේ, අපායේ තියෙන්නේ, කැඹිරිල්ල තියෙන්නේ, දාතකම තියෙන්නේ මේ ගිහිගේ තමයි. ඕකත් ඉතින් ඇත්තටම කියනවා නම් මේ වැද්දෝ වෙන්න ඉස්සෙල්ලා අපිට ගිහිගෙවල් තිබුණේ නැහැ. ශිෂ්ටාචාරයේ අම්මාසමට එනකන් අපිට ගිහිගෙවල් තිබුණාද ගැතර තමයි හිටියේ. පස්සේ මේ ශිෂ්ටාචාරය නිසා තමයි ගෙවල් දොරල හදාන ශිෂ්ට වෙලා නගර හදාන ගම් හදාගෙන දැන් කට්ටියට කැලේට යන්න කිව්වහම නිකන් ආපු බවවත් මතක නැහැ කැලේ ඉඳලා. අපි ආවෙත් කැලේ ඉඳලා කියලා මම අම්මෝ කැලේ ඉන්න බෑ කියනවා. අත්තල මුත්තල ඔක්කොම කැලේ තමයි හිටියේ. කැලේ තමයි ඉඳලා තියෙන්නේ. සුද්දා අවුරුදු 200යි සුද්දාට ඉතිහාසයක් තියෙන්නේ. සුද්දා කැලේ තමයි හිටියේ. අපේ මිනිස්සුත් එහෙම තමයි. ඒක නිසා අපිට දැන් කැලේ අමතක වෙලා තියෙන්නේ මොකද කාමෙට කඹරන නිසා. ඉතින් කාට හරි දෙන්න මේ තනං ගැඹුරු දෙයක් ඉක්මන් කරගෙන අපි ඉක්මවාගෙන අපි යම් තැනකට ගිහිල්ලා කාමටහනක් ලබාගෙන එතන මේ කාය විවේකේ ලබාගෙන චිත්ත විවේකයේ පිණිස බණ භාවනා කරනවා නම් එහෙම නැත්නම් මේකට කමටහන ලැබුණා නම් සාරිපුත්‍ර සාංශ කියන්නේ එයා කය පිළිබඳව බලන්න පටන් ගන්නවා. Taman ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කය බලනවා. සක්මන් කරනකොට සක්මන් කරන කය දිහා බලන. කනකොට බොනකොට යනකොට කයට හිත ගන්න පුළුවන් නම් අරේ අර කාමයේ පිළිබඳ විනිබන්දය දැනගත්ත විතරක් නෙමෙයි ඒකට සාර්ථක උත්තරයක් හොයාගෙන තිනවා. මේ කයේ හිත තියෙනකන් කවදාකවත් කාමයේ පිළිබඳව තණ්හාව එන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මේ තෘෂ්ණාවේ මට්ටම් තුනක් සඳහන් කරනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒකේ කාම සංඥාව මෙච්චර ගැඹුරු කාම සංඥාව අපි පිටු දැක්ක වෙනවා, ගිවං කළා වෙනවා, චිත්තක්ෂණයක් කයට හිත ගත්ත ගමන්. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනකොට ඇවිදින බව දාන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්න. නිදාගෙන ඉනකොට නිදාගෙන ඉන්න බව දන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් මහා ලොකු බණ භාවනාවල් ඕනේ නැහැ. දවසකට එක විනාඩි 5ක්වත් වාඩි වෙලා මම දැන් ඉන්නේ වාඩි වෙලා කියලා දන්නවනම් ඒ කෙනාට මේ විශාල මේ කාම තණ්හාවට බොහෝම සරල මේ කය සාක්ෂි කරගත්ත නෑ බෑ කියන්න කිසිම දෙයක් නැති හොඳ උත්තරයක් ලැබෙනවා. ඒ නිසා කාය මේකට කියනවා කායගත සති කායානුපස්සනාව කාගී ආසී කියලා තමයි අපේ සිංහල ඉස්සර දාතුන හේල භාෂාවේ ඉර තියෙන්නේ. ඉතින් මේ කයක් අපිට ලැබුණේ ඔය කාමයේ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපත් එකතු වෙන්නත් නෙවෙයි. රූපාලාවන්‍ය කරලා අනුන්ට කාමයේ අවසන්ඩත් නෙවෙයි. දොඹකරයක් වශයෙන් වැඩ ගන්නත් නෙවෙයි. මේ කය දිහා කයට හිත යොදලා ඒකේ අපි කියන සතිය පවත්නවායි කියලා. අප්‍රමාදේ කියලා. පවත්නවා නම් මේ සා විශාල කාම තණ්හාවට බොහෝම සරල උත්තරයක් ලැබෙනවා. ඉතින් අපි සංසාරේ කවදාකවත් ඕක කරලා නැහැ. කවදාකවත් මේ කය සාක්ෂි කරගෙන කාම සංඥාවක් දුරු කරන්න මේ කයයි අඩේට ගන්න පුළුවන් කයයි අපට වාංගුවට ගන්න පුළුවන් කියලා කියන්න දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් කය පාවිච්චි කරන්නෙම කාමෙට. ಜಾතිය බෝ කරන්නයි අරසාටයි විතරයි. ඒකට නම් ඉතින් කටු ගහේ කටුල් කරන්න ඕනේ වගේ කාටත් ඒක තේරෙනවා. කවදා හෝ ඒ කය පාවිච්චි කරලා කයට හිත තබා ගැනීම, සතිය තබා ගැනීම, අප්‍රමාද වීම මේ සා විශාල කාම තෘෂ්ණාවකට, කාම තණ්හාවකට උත්තරේ ලැබෙනවයි කියලා මානවයා දන්නෙත් නැහැ. බෞද්ධයෝ දන්නෙත් නැහැ. බෞද්ධයෝ දන්නේ මේ කය පාවිච්චි කරලා බෙර ගැව්වොත් හොඳයි නැටුවොත් හොඳයි කොඩි අරගෙන වටේ ගියොත් හොඳයි බෝධි පූජා තිබ්බොත් හොඳයි හඳු කුරුපත්තු කිරොත් හොඳයි නානා ප්‍රතිලන් ටිකක් පටන් අරන් තියනවා මේ ඔක්කොම කරලා තියෙන්නේ මේ කයට හිත ගන්න කරපුවා දැන් කයට හිත ගන්න පැත්තක දාලා මේ කට්ටිය සාදු කිකේ පෙරහැර යන්න පටන් ගත්තා මේ කයම වෙනත් විකාරයකට පාවිච්චි කරලා තියෙනවා මේ බෞද්ධයා කරන කෝලන් ටික මම මේ කිව්වේ කෙසේ නමුත් අපි හිතමු මේක තේරුම් අරගත්ත මිනිස්සයා වෙනදා පුරුද්දට ගිහිල්ලා මලක් පූජා කරනකොටත් පහනක් පූජා කරනකොටත් බෝධි පූජා කරන මේ කය ගැන දැනුමින් කරනවා නම් පුදුමාකාර පිනක් එකේ තියෙනවා. අර කරන සියලුම ආමිෂයට වැඩිය උසස්කමක් තියෙනවා. මොකද එයා කාමයේ පිටු දකිනවා. කාම තණ්හාව පිටු දකිනවා. ඒ නිසා කාට හරි සන්තෝෂ වෙන්න පුළුවන්. මේ බණහපු නිසා හෝ කලින් බණහපු නිසා හෝ භාවනාවක් නිසා හෝ කයේ චිත්තක්ෂණයක් තබා ගැනීමට මම උත්සාහ කළා තියෙනවා. මට ඒක කළ හැකි. මම මේක නිජපතා කරනවා නැත්නම් කරන්නේ මට මෙහෙම පුළුවන්. ඒකට ලැබෙන ආනිසංශය තමයි කයේ හිත තියෙනකම් කාම තණ්හාව නැහැ. ඉතින් කාට හරි බැරි නම් කයේ හිත තියාගන්න ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එයාට කියනවා භාවනාවට අභව්‍ය පුද්ගලෙක් කියලා. සිංහලෙන් කියනවා කාලකන්ණිය කියලා කියන්නේ. කයේ හිත තියාගෙන බෑ නෝ කාලකන්ණියයි කියලා කියත හැකි. මොකද ඒක එච්චර බරපතල වැඩක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දන්නේ නැතිකම. මේ විනිබන්ධ වලින් දෙවෙනි විනිබන්ධය තමයි මේ කයට හිත තිබ්බට පස්සේ අර කාමේ වගේම අපි ප්‍රශ්න රාශියක් ඇති කරගන්න. කයට හිත ගත්ත ගමන් බුදුම බයක් ඇති බුදුම අනතුරුදායක ගතියක් අසහන ගතියක් ඇති වෙනවා මේක දිහා බලනකොට මේක ඇතුලේ දැඟලිලි කම්පන චංචල ගොඩාක් එන්න පටන් ගන්නවා මොකද අපි සංසාරේ පුරාට බලලා නැහැනේ ඒ නිසා යම් දවසක කයට හිත යෙදුවොත් ඒ යෝගාවචරය හිතනවා නම් ඒකේ රත්තරන් තියේයි මිනිමුතු තියේයි ප්ලැටිනම් තියේයි මැණික් තියේයි කියලා නෑ මේකේ දෙතිතක් වුණ පෙතියේ. ඒ නිසා ඒක දැකපු ගමන් කයට හිත ගිය ගමන් කිසිම කෙනෙක්ගේ මනදොල සපිරෙන්නේ නෑ. ඒක විශාල වෙහෙසකට විශාල දුකකට පරිලායකට හේතු වෙනවා. ඉතින් ඒක නිසා කාම තණ්හාව නැති කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත මේ කාය සංඥාව ගත්ත ගමන් ඒකෙදී මතුවෙන මේ පුංචි පුංචි කරදර ටිකක් තියෙනවා ඒ කරදර ටිකට චෝදනා කරනවායි කියලා කියන්නේ ඒව පිළිබඳව ප්‍රශ්න කරනවායි කියලා කියන්නේ ඒක තිබීම නිසා දුරුවන් කරපු කාම සංඥා ඛණ්ඩ පිළිබඳව කිසිම හැඟීමක් නැති යෝගාවචරය. දක්ෂ යෝගාවචරයට කයට හිත ගියාට පස්සේ වෙහෙස තමයි පරිලාහ තමයි මනාපදේ නැති වුණා තමයි නමුත් මේ කයේ චිත්තක්ෂණ පවත්තන තාකල් කාම සංඥාව නැහැනේ ඒක නිසා මේ කයේ හිත තියෙන එක වෙහෙස ලොකු පින ලොකු සතුට ලොකු ප්‍රබෝධයක් මෙන්න මෙතෙන්ට කවදාද අපි මේ බෞද්ධය ලං කරගන්නේ කයෙහි හිත තැබීම වෙහෙස වුණාට කයෙහි හිත දැබ්බට අපිට මේ හඳුන් තෝරලා සුවඳක් එන්නේ නැහැ. මේකේ අසුචි ගඳ තමයි එන්නේ. නව දොරෙන් වැగిරෙන කාරළු තමයි තියෙන්නේ. ඒ වගේම මේක කිසිම විදියකට එක විදියට විනාඩි 5ක්වත් තියාගෙන ඉන්න බෑ. මොනම අරමුණක තියන්නත් බෑ. එනමුත් ඒ බව දන්න එහෙම නැත්නම් මේ කාය පරිලාහයම කාමේ දුරුවන් කිරීමේ ලකුණක් කියලා තේරුම් ගත්ත දවසේ මිනිස්සයා නිවනට ඉතාමත්ම කිට්ටුයි. ඒක තේරුම් කරලා දෙන්න තමයි මේ කමඨාන් සුද්ධ කරන්නේ. හැම කෙනාම කයට හිත ගිය ගමන් ඉතින් අඩාව ගන්නවා බලන්නකෝ මට අරේම වුණානේ බලන්නකෝ මට මෙහෙම වුණානේ. එයා දන්නේ ඒක මේ ප්‍රතිපදාවෙන් හම්බෙච්ච ප්‍රතිඵලයක් කියලා. එයා දන්නේ මේ කෙලෙස් අඩු වෙලා කියලා. ඒක නිසා ඒ කාමයේ සම්බන්ධ තිබුණ මේ විනිබන්දේ නැති කරන්නේ 100ක් නැති කළ නෙවෙයි. ඒක මේ කය පිළිබඳව හිත පිහිටුවලා. හිත පිහිටවපු කෙනාට රත්තරම් මිනිමුතු හම්බෙන්නේ නැහැ. ලාභ සත්කාර සම්මානති ලෝක හම්බ වෙන්නේත් නැහැ. පරිලාහයක් තමයි හම්බ දුකක් තමයි හම්බ වෙහෙසක් තමයි හම්බ වෙන්නේ. ඒ නිසාම කාමයේ දුරුවන් කරා කියන අදහස යම් කිසි කෙනෙකුට වද්දා ගන්න පුළුවන් වුණා නම් අපි ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. අපි ඒකට කියනවා යෝනිසමනස්කාරය කියලා. අපි ඒකට කියනවා ප්‍රඥාවෙන් සලකා බලන දන්න කෙනෙක් කියලා. ඉතින් ඒක හොඳට තේරෙනවා කොච්චර අමාරුද කියලා මේ කමඨාන් වාර්තා දෙනකොට කයට හිත ගිය හැම වෙලාවෙම චෝදනාවක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ විනිබන්දය කාම විනිබන්දේ දුරුවන් කරන්න ගත්ත මේ කාය විනිබන්දය සාපේක්ෂව අරිට වැඩිය හොඳයි කියන එක තේරුම් කරලා දෙන්න බැරි මේ සාපේක්ෂතාවාදය. එහෙම නැත්නම් අපිට කෙලින් දුක් ගෙවම් කරන්න බෑ දුක් අඩු තැනකට යන්න පුළුවන්. දුක් අඩු දැනට ගියාට පස්සේ තවත් දුකයි කියලා අඬන්න හදනවනේ. ඉතින් යාට ඉතින් බොහොම අමාරුයි පිළියම් කරන්න. යාට තීරුම් කරලා දෙන්න අමාරු නම් මෙච්චර දුක්ඛන්දක් අයින් කරන මේක අඩේට ගත්තේ කය. කයත් දුකක් තමයි. ඒ නිසා කයේ ඉන්න දුක ඒක සැපක් විදියට බාර ගන්නයි කියලා. ඊට පස්සේ මෙහා මේ කය දිහා බලාන ඉන්නකොට දැන් කයට හිත ආවට පස්සේ එයාට ඒක ඇතුලේ තියෙන හතර මහා ධාතුන්ගෙන් එකක්. ඒ හුස්ම ගන්න එක එහෙම තමයි ඉඳගෙන ඉන්නකොට පොළවේ හැප්පිලා තියෙන ගතිය. එහෙම නැත්නම් අතටින් මෙතනින් මතුවෙන උණුසුම් සිසිල් ගති. එහෙම නැත්නම් මේ නාහයෙන් හොටු වැක්කිරෙනවා. උගුරේ කැස්ස එනවා තෙම වැක්කිරෙනවා. කඳුළු එනවා. කන් වලින් කන් කරඩු ගලනවා. මේ මොනෝ හරි එකක් පේන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ වැగిරෙන ගති හෝ පිඩු කරන ගති. ඒකයි කොයි එකත් කනපින්දමක් තමයි. කන් කරච්චලක් තමයි. නමුත් ඒ කියන්නේ මේ කය කියලා ගත්තට කන්දේ කය කියන්නේ ස්කන්ධේ කන්ද මේ කන්ද ඇතුලේ මේ හතර දෙනයි ඉන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ඉස්සරහ ඉස්මතු වෙනකොට යානිත් තුන් දෙනාම තලා උබනවා. කාට හරි වාත අමාරුවක් තියෙනවා මද්දට සෙම අමාරු නෑ. පිත් අමාරු නෑ. අනේ පිත් අමාරු තියෙනවා නම් සෙම්ම අමාරු වාත අමාරු නෑ. ඒ නිසා එක අමාරුවක් තියානින්න කොච්චර ලාභද කියලා බලන්න. කාටවත් ඒක තේන්නේ. යා ඒකටත් බේත් කරනවා. ඒකට අර ඉතුරු හතරම එනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කාට හරි හෙම්බිරිස්සාවක් තියෙනවා නම් ශරීරෙ කිසිම දවසක වෛරස් ලෙඩක් එන්නේ නැහැ. ඒ නිසා හෙම්බිරිස්සා ලාභයි. මේගොල්ලෝ හෙම්බිරිස්සාව ගාම මේක නැති කරන්න හදන. ඒකට ඕනේ වෛරස් එකක් එන්න පුළුවන් ඒකට. ඒ නිසා කයේ තියෙන ඒ ලෙඩේ ලකු ආසනාවක්. මේකට කියනවා ඒ මට මතක නැහැ නාඩගමේ නම කවිය මට මතකයි. ඇහි මොකා වෙසෙන්නියා ඇස උකුණ ඇතපණුවා වෙසෙන්නියා ඒකගේ අනු අසින්නියා ඇහි රෝග නැසෙන්නියා කනේ මොකා වෙසෙන්නියා කන් වායා වෙසෙන්නියා ඒකගේ අනු අසින්නියා කනේ රෝග නැසෙන්නියා ඉති මොකා වෙසෙන්නියා ඉත උකුණා වෙසෙන්නියා ඌගේ අනු අසින්නියා ඉසේ රෝග නැසෙන්නියා බඩේ මොකා වෙසෙන්නියා බඩපණුවා වෙසෙන්නියා ඒකගේ අනුවසෙන්නියා බඩේ රෝග ඔය හැම තැනම ඔකෙක් හරි läගලා ඉන්න ඌ තමයි ඒක බලා කියාගන්නේ ඌ අයින් කරපු ගම විදේශ ආක්‍රමණය එන්න පටන් ගන්නවා සිංහලයා මේක හොඳට දැනගෙන හිටියා ඉස්සර දැන් මේ විස බීජ නාශනය කියලා ගුණහරපයක් ඉගෙනගෙන මේ තියෙන පොඩි එක අයින් කරලා කන්දක් ගෙනත් දාගන්න හතර මහා ධාතුන් කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. ඒගොල්ල වැඩ කරන හේතුඵල ධර්මයක් අනුව දැන් මොකාද ඉස්මතු වෙලා ඉන්නේ කියලා දැනගත්තා නම් කයේ ඉඳගෙන මේ කය දිහා බලන ඉන්නකොට මොකෙක් හරි මුස්මතු වෙනවා. වායෝ ධාතු ඉස්මතු වුණා නම් අනික් තුනම ඉන්නේ නැහැ. තේජෝ ධාතු ඉස්මතු වුණා නම් අනික් තුනම ඉන්නේ නැහැ. පඩවි ධාතු ඉස්මතු වුණා නම් අනික් තුන ඉති මේ මතු වෙච්චි එක ඒකට වෛර කරන එකට අසත්පුරුෂයයි කියනවා. අසත් ධර්මය කියලා කියනවා. මෙයා මතුවීම නිසා තව තුන් දෙනෙක් යටපත් වෙලා තිනවා. අනේ මේ මතුවෙච්ච එක හොඳයි. ඒක තමයි සතිය පිහිටවන්න ඕන දේ. ඒක මත බං සතිය පිහිටනවා කිව්වනම් යට දැන් කයෙන් එන කරදරත් නෑ. කයෙන් එන එක ධාතුවක කරදර විතරයි තියෙන්නේ. එයා දන්නවා හරියටම මට දැන් ඉස්සරලා තියෙන පටවි ධාතුව. ඒක හොඳ මම මේ ඉඳගෙන ඉනකොට මට බර දැනෙනවා. මට දැන් තියෙන තේජෝ ධාතු මේ පැත්ත රත් වෙනවා. මේ පැත්ත සීතල වෙනවා. අයි එයා තමයි දැන් ලොක්කා. එයා දන්නවයි කියලා කියන්නේ කාම තෘෂ්ණාව දැම්මගෙන කය පිළිබඳ විනිබද්දේ තියෙන කරදර නැහැ. දැන් එක රූප ධාතුවක් පිළිබඳව විතරක් විනිබද්දයක් තියෙනවා. කරදරයක් තියෙනවා. ඒක දැන ගැනීමම කාම තණ්හාව දුරු කිරීමක්. කය පිළිබඳ තණ්හාව දුරු කිරීමක්. ඉතින් මේකට චෝදනා කරුවාම කොහොමද කියලා හිතන්න බලන්න. මට උණුසුම සීතල දැනන කෙලක චෝදනා මොකෙන් කිව්වොත් මට මේ තද ගතිය දැනනවා සීතල ගතිය බර ගතිය දැන කියලා චෝදනා මුඛයෙන් කිව්වොත් ඒකට අසප්පුරුෂයයි කියන අමනෙයයි කියලා කියන කාලකන්‍යයි කියලා කියන මේක කවදාද අපි තේරුම් ගන්න මේ කයෙන් මතුවෙන මොන දේත් කාම සංඥාවෙන් කාම ගුණයන්ගෙන් අපි බේරනවා ඒ නිසා කයත් එක්ක ඉන්න තාක් බරපතල අකුසල් සිද්ධ වෙනවා පුංචි අකුසලයක් වෙනවා ඒකත් නැති කරන්න ඕන ඒක දන්නවා එතකොට අපි කාම බිනිබන්දේ නැතිකරන්න කාය විනිබන්දේ ගණ්ඩම ඕනේ ගත්තේ නැත්නම් කාම විනිබන්දේ ගති කරන්න බෑ. ඒකටයි මේ කයට ඉස දාන්න කියන්නේ. ඒක මේ රසවත් නිසා නෙවෙයි, සුන්දර නිසා නෙවෙයි, ලස්සන නිසා නෙවෙයි, ප්‍රිය නිසා නෙවෙයි. ඒක ආවයි කියලා දන්න එකෙන් අපිට කිතයි මහා ගොරෝසු යකෙක් අයින් කළා මේ පුංචි යකෙක් එක්ක වැඩ කරනවා. ඊට පස්සේ කයේ ඉන්න ගමන් අපි එක ධාතුවකට හිත දාන්න පුළුවන් නැත්නම් මතුවෙච්ච ධාතුව අඳුර ගන්න පුළුවන් නම් ඒකත් පීරි ගෑමනක් තමයි. වෙහෙසක් නම් තමයි. දරතයක් තමයි. නමුත් එතකොට මුළු කයම අමතක වෙනවා. අමතක කරගෙන තමයි අරයා මතුවෙන්නේ. ආන ඒකට හිත දාගෙන ඉන්නකොට ඒ රූපය පිළිබඳව මතුවෙච්ච රූපය පිළිබඳව මේ द्वේෂය හිත තියෙන තාක්කල් එයාට අවීත රාගෝ රූපේ. ඒක පිළිබඳව රාගේ දුර වෙලා නැහැ. ප්‍රේමේ දුර වෙලා නැහැ. ඡන්දේ දුර වෙලා නැහැ. පිපාසා දුර නැහැ. පරිලහ දුර නැහැ. තණ්හා දුර නැහැ. ඒ නිසා මේ මතුවෙච්ච දෙයට द्वේෂ කරන්න එපා. කයේ දැනෙනවනේ පණ තියෙන බාට මොන හරි දැනෙනවනේ ඒ දේ තමයි අපිට ප්‍රතිපදාවට අත්තල වෙන්නේ ඒක අල්ලාගෙන අරක වේවා මේක නොවේවා ඒක වෙනවා නම් හොඳයි මේක වෙනවා නම් හොඳයි කියලා මේ කයේ මතුවෙන දේවල් අල්ලාගෙන කතන්දර ගොතන්න යන්න එපා අඬාවෝ ගන්න යන්න එපා චෝදනා කරන්න එපා අරක වේවා මේකවක් කියන්න යන්න යන්න වෙන්නේ මේ රූපය අල්ලගෙන විශාල විනිබන්දයක් හදා ගන්නවා. ඒකට හේතුව මට හිතෙනවා අපි බෞද්ධ වෙච්ච නිසා තමයි මේ කර්මේ තියෙන්නේ. පුංචි ළමයෙකුට කිව්වනම් මොන ප්‍රශ්නයක්වත් නැහැ. ළමයා කියනවා කායට හිතපුවාම හිත යොදපුවාම මෙහෙමයි. මට දැනෙන්නේ මෙච්චරයි. ඊට පස්සේ ළමයා අරක වේවා මේක වේවා කතාවක් නැහැ. අබෞද්ධයාගෙත් නැහැ. මේ බෞද්ධයාගේ තියෙන දැනුම නිසා මොන දෙයක් මත වුණත් ඒකත් එක්ක රණ්ඩු කරනවා. මොන දෙයක් ඉදිරිපත් වුණත් ඒකට චෝදනා මුකෙන් තමයි කතා කරන්නේ. ඒක නිසා මනාප වේවා අමනාප වේවා මේ දෙකම කයි රස්නයක් ආවත් මනාප වෙන්නත් එපා අමනාප වෙන්නත් එපා. කයි සීතලක් ආවත් මනාප වෙන්නත් එපා අමනාප වෙන්නත් එපා. සෑලු ගතියක් ආවත් බර ගතියක් ආවත් මනාප මනාප වුණොත් ඒකේ විනිබන්දයක් හදාගන්න. ඒ ගැටුමක් හදාගන්න බැඳීමක් හදාගන්න. මේ කයේ හැදෙන්නේ නැතුව ඉතින් අය ගහේ කොළන් වල හැදෙන්නේ උණුසුම සිසිලස ගතිය. කයේ තමයි හැදෙන්නේ. ආන්නේ දේ එනකොට ඒකෙන් බන්ධනයක් ඇති නොකර ගන්න ඒක ප්‍රශ්නයක් ඇති නොකර ගන්න ඒක නඩුවක් ඇති නොකර ගන්න පුංචි දැනුමක් තිබිලා ඇද්ද කියලා හිතන්න. මේක මේ විදියට දැකලා දකින්න උත්සාහ කළා දැකලා මේක වාර්තා කෙරුවොත් ඉතින් නිවනට ඊටාම ආසන්නයි. මම ආනාපාන භාවනා කරගෙන ඉනකොට නැත්නම් මේ වායෝ පොට්ටබ්බ ධාතු දිහා බල බල ඉනකොට මට මේ කකුලේ වේදනාවක් දැනෙනවා බරක් දැනෙනවා. මේකේ තැහැල්ලුවක් දාන්නවා. එච්චරයි. අනේ මේ බර නැති කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඕනේ නැහැ. එතකොට තමයි ඒක බන්ධනයක් වාටපත් වෙන්නේ. කර්මයක් වාටපත් වෙන්නේ. චේතනාවක් වාටපත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒකත් එක දිග කතාවක් යනවා. ඒ නිසා මේ රූප මට්ටමට ආවට පස්සේ මේ යෝගාවචරයා ඒ කරගෙන යන වැඩේ දකින්නේ දකින හැටියට වාර්තා කරනවා මිස ඒ දේ මෙහෙම වේවා මෙහෙම නොවේවා ඇයි මෙහෙම වෙන්නේ කිව්වනම් ඒකට අපි කියනවා සැකය කියලා. අපි ඒකට කියනවා අනිශ්චිතතාවය කියලා. අපි කියන එකට බය කියලා. ඔන්න ඕකට තමයි කෙලස් කියන්නේ. මේ මතුවෙච්ච දේ ඇයි කියලා අහනවනම් ඒක කෙලෙසක් මතුවෙච්ච දේ මතුණා. ඉතින් ඒච්චරයි. ඕකේ අහන්න දෙයක් නැහැ. අහුවයි කියලා උත්තර වෙන්නේ නැහැ. ඒ හේතු ධර්ම මතුණා නම් උණුසුම මතුවෙනවා. ඒ ඒ හේතු නැති වෙනවා උණුසුම නැති වෙනවා. අපි මේ උණුසුම නැති කරන්නේ කොහොමද කියලා අහන්න ගිය ගමන් බ්‍රහ්මයාටවත් බුදුන්ටවත් කරන්න බැරි දෙයකට අපි අත තියන්න හදනවා. ඊට පස්සේ ඉතින් දිගින් දිගට විනිබන්දන තමයි. ඊට පස්සේ නඩු තමයි. ඊට පස්සේ චෝදනා තමයි. ඊට පස්සේ පෙත්තම් තමයි. ඉතින් මේ නිසා භාවනා කරගෙන යනකොට භාවනා කරන කෙනාට මේ කයේ වැටහෙන දේ එනතන් කයේ තියෙන එක රූප ධාතුවක් එක්ක වැටහෙන දේ නොදකපු කිසිම කෙනෙක් මේ ස්වභාවේ නැහැ. එක්කෙනෙකුටවත් ඒක දැකපු දේ දැකපැටින් කියන්නත් බෑ. ඒ මොකද මෙව පිළිබඳව පූර්ව නිගමන තියෙනවා මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් නරකයි මේ භාවනා කරන එකට මෙහෙම පේන්න ඕනේ අර එහෙම පේන්න ඕනේ කියලා මොනවදෝ කුණු කන්දල් ටිකක් තියානිනවා ඒ නිසා ඉවත් එක මතුවෙන මතුවෙන වෙලාවේ නඩු හදාගන්න. ඊට පස්සේ සඳහන් කළා තියෙනවා තුන්වෙනි හතරවෙනි එක අපි දේශනාවේ સમાප්තිය සඳහන් කරේ ඒකේන හොඳට බත් කාලා එක්ක බොදිනවා එක්ක හැතපිලා ඉන්නවා එක්ක සිවිවක ගන්නවා කවදාකවත් ශරීරයෙන් වැඩක් ගන්නෑ. ඉතින් ඒකෙනත් කවදාකවත් වීරියක් කරන්නේ බණ භාවනාවට. නියන් ණයට ගත් එකක් වගේ අත පිට අත තියාගෙන උකතර ගත් එකක් වගේ කයින් වැඩ ගන්නෑ. පොඩ්ඩක් වෙච්ච ගමන් කලබල වෙනවා. මැස්සෙක් වහපු ගමන් චෝදනා කරනවා. කුරුලෑවක් ආපු ගමන් චෝදනා කරනවා. වැල්ලක් ආපු ගමන් චෝදනා කරනවා කයි. ඒක හොඳට සැපසේ තියානින්න. මේ මනසට කවදාකවත් මේ භාවනාවකට වීර්යය යොදන්න. එහෙම නැතුව මේ බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලා මේ දුෂ්කරවතහරහ කරපු මේ දෙයකට මමත් යෙදෙන්න ඕනේ කියලා. මේ ආර්යයන් වහන්සේලා යන ගමනේ මමත් යන්න ඕනේ කියලා. මේ කැස්ස තිබුණයි කියලා වැස්ස තිබුණයි කියලා බඩගින්න තිබුණයි කියලා බඩගින්න පිරිලයි කියලා ගමනක් තිබුණයි කියලා ගමන ගිහිලා ආවයි කියලා ලෙඩ වුණයි කියලා ලෙඩ වුණාට පස්සේයි කියලා වැඩ නතර කරනවා නම් ඒ මනුස්සර කවදාකවත් මේ නිවන් ගමන යන්න බෑ. ඒක නිසා යා කුසීතකමයි හැම මොනම ආවත් කුසීතකමට ගන්න. බඩගිනි වෙච්චාම කියන අපෝ දැන් භාවනා කරන්න බෑ. ඇඟ ටිකක් ලුණු කැටේ වගේ ඕක කැඩලා යන්න ඉඩ තියෙනවා කියලා ඒක එහෙම ගිහලා බුදියා ගන්න. බත් කාපු ගමන් කියන අම්බෝ කාලයකට පස්සේ බඩ බොක්ක දිගෑරෙන්න ගෑවේ අද නම් මොකක්වත් කරන්න බෑ කියලා බුදියා ගන්න. නිකන් වැස්සක් එම්බිරිසාවක් ආපු ගමන් විජහට ගිහිල්ලා බුදිය ගන්නවා බෑ බෑ දැන් ලෙඩක් හැදීගෙන ඉන්නේ ඕක අමාරු තෙමුණොත් එමේ හිටියත් එම තෙමේ වැස්ස මේ ලෙඩ වෙයි කියලා ගිහිල්ලා බුදිය ගන්න. ලෙඩ තනිපෙච්චාම කියනවා ආ දැන් බොහොම දුර්වලයි ගිහිල්ලා බුදිය ගන්න. ගමනක් යන්න තියෙනවයි කියලා බුදිය ගන්න. ගමනක් ගිහිල්ලා ඇවිල්ලා කියලා ගමන් වේශ කියලා බුදිය ගන්න. සීත උණයි කියලා පොරවගෙන බුදිය ගන්න. උණුසුම උණයි කියලා දිගහැරලා බුදිය ගන්න. මේ අටට බුදුහාමර කියන කුසීත වස්තු කියලා. විරියාරම්භ වස්තු කියලා කියන්නේ මොකද්ද? බඩගිනි වුණානම් කියනවා මේ කුසීතයා මේකෙන් හේතුවක් තියා ගන්නවා බඩගින්න කියලා මම මේ බඩගින්න අරමුණු කරගෙන. බඩේ දැවිල්ල කියන්නකෝ. බඩගින්න අරමුණු දැන් මේ කයටනේ හිත ඇවිල්ලා තියෙන්නේ. මේක වාසියට ගන්න. වාඩි වෙලා මේ බලහින්නකොට දන්නවා කාම නෙමෙයිනේ දැන්. දැන් බඩේ දැවිල්ල තියෙන්නේ. බඩගින්න තියෙන්නේ. කෑවට පස්සේ කෑපත රෝගය ආවයි කියන්නකෝ. ඒත් ඇඟේ අමාරුවක් තියෙන හොඳට වාඩි වෙලා බලනවා. මේ බඩ ඇදිලා තියෙනකොට මොන මොන විදියට ඉඳගෙන ඉන්න අමාරුද? මොන මොන විදියට සක්මන අමාරුද කියලා. මොකද මේ දැන් කෑපත රෝග නිසා හිත එන්නේ කයටනේ. ඒකට කියලා බුදිය ගන්නව වෙනුවට විරියාරම්භ වස්තුවක් හදා ගන්න. ගමනක් යන්න ඉස්සෙල්ලා කල්පනා කරනවා මේ ගමන ගියොත් මගේ කාලතරණ කරගන්න යන්න හම්බෙන්නේ මේ ගමනක් තියෙන නිසා මම කල්ැතු අද ටිකක් සක්මන පරියංග ටික ඉවර කරලා යන්න ඕනේ කියලා. ගමනක් ගිහලා ආවට පස්සේ හිතනවා මුළු ගමනේදී මගේ කාලතරණ කරගන්න බැරි වුණා. ආපු ගමන්ම සක්මන පරියංගේ කරනවා. අර කුසීතය වෙනුවට මේකමයි මේ මේ කුසීත වස්තුවමයි විරිය ආරම්භ වස්තුවක් වෙන්නේ. ලෙඩ වෙන්න ඉස්සලා හිතා ගන්නවා ලෙඩ වෙලා මැරලයි දන්නෙත් නෑ. ඒ නිසා මම පුළුවන් තරම් මේ අසනීප තියෙන වෙලාවේ කවුරුත් එන්නෙත් නෑ කිට්ටුවකට. මම භාවනා කරන මේ අසනීප කියලා කය අමාරුවනේ කයටනේ හිතවිලා තියෙන්නේ. ඒ වෙනතන් අසනීපේ සනීපුණාට පස්සේ දැනගන්න මට රසාවෙත් නිවාඩු දාන්න පුළුවන්. gedarat ඉඳගෙන මම භාවනාවට සීතලක් ආපු වෙලාව හිතා ගන්නවා. ආ බොහොම හොඳ වෙලා වාඩි වෙන්න. වාඩි වෙනවා මොකද සීතලට නිින්දයක් නැහැ. උණුසුම තමයි නිින්ද යන්නේ. උණුසුමක් ආවට හිතා ගන්නවා මේ වෙන වෙලාවක හිටන් බුදිය ගන්නවා. දැන් හොඳට දැනෙනවා ඇඟේ দাঁඩි දාන. හොඳට දැනෙනවා ඒක නිකන් මේ වැක්කිරෙන පටන් ගන්නවා. ඒ බුරුමේ ඔය මාර්තු අප්‍රේල් ටික ගිහිල්ලා හිටියානම් ලෑල්ලේ වාඩි වෙන්නේ ඉඳ ගන්නකොට මෙහෙම වටේට দাঁඩි දාලා. මේ පත්කඩේ තෙමිලා වැක්කිරලා. කවුරක්වත් චරිචුරු ගන්නෑ. ෆෑන් ඉල්ලන්නේ නැහැ, යා කන්ඩිෂන් ඉල්ලන්නේ නැහැ. මම දැක්කා මේ ඒ ශාලාව ඇති මේ ශාලාවෙන් අටෙන් එකක් විතර ඇති. ඔගේ කාන්තාව 200ක් විතර වාඩි වෙලා. මෙහෙම කකුල් දෙක දිග ඇරෙන්න බෑ එක නටේ කකුල් හේතු වෙලා වාඩි වෙලා ඉන්නේ. පට්ට බත් දහනේ. මොකද වාඩි වෙන්න තැනක් නැහැ. ඉතින් ඒක උඩ අපි සුදු කට්ටිය මේ පිටරට කට්ටිය වාඩි වෙලා ඉනවා. එතන ඉන්න හාමුදුරුවෝ කියනවා මේ ෆෑන් නැතුව බෑපා. මං කු උඩට යනකොට අර කාන්තාව වාඩිලා ඉන්න පොඩ්ඩක් බලන්න. ඉඳ ගන්න ඉඩ නැහැ. ඒත් මේ මිනිස්සු ගල් පිළිම වගේ භාවනා කරනවා. ඉතින් ඒ හාමුදුර කෙනෙක් නම අහන්නේව කාගේද කියලා එතකොට හිතනක් වෙනවනේ. ඒ හාමුදුර මට ලියනවා මේ කමඨාන් සුද්ධ කරන දවසේ මටත් වැඩි වැඩිම ලහනේ ආයසුතුනි මට අද එන්න විදියක් නැහැ මේ තෙම ඇවිල්ලයි. මං කමඨාන් සුද්ධ කරන දවසට එන්නේ නැහැ. මොකද ඒ හාමුදුර එක මම තමයි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ මේ බුරුම හාමුදුරන්ට. කියලා පොතේ ලියලා තියෙනවා මට හෙම්බිරිසාව නිසා, තෙමාමාරු නිසා මම අද කමටහන් සුද්ධ කරන්න එන්නේ නැහැ කියලා. ඒ පොත මගේ දොරේ ගහලා ගිහිල්ලා. මම ඒක අරගෙන රතු පාටින් යටින් ලිව්වා කුසීත වස්තු අරික්කාලක් කියලා ලියලා පොතේ එහෙම තිබ්බා. ටික වෙලා ගියාට පස්සේ රාහමුතුරණ කේන්දි කියලා පොත අරන කිව්වා මොකද්ද මේ කුසීත වස්තු අරික්කාලක් කියලා කියන්නේ? මං කිව්වා බුදුහාමුදුර කියලා තියෙනවා අටයි තියෙනවා අටෙන් එකක් උඹට තියෙන්නේ දැන්. ඉතින් මට දෙමනේ. ඉතින් මං හරි අර පොඩ්ඩක් අර කාන්තාව භාවනා කරන්න හැටි කියලා බලන්න තෙමතුනට වාඩි වෙන ප්‍රශ්නයක් නැහැ. උඹත් එක්ක නම් මොනවා කියලාවත් බේරන්න බෑ. සායඩෝගෙන් බේරෙන්න පුළුවන්. උඹෙන් තමයි බේරෙන්න බැරි කියලා. ඊට පස්සේ මං කිව්වා මේ තෙම තියෙනකොට ආනපානෙ කොහොමද වැඩ කරන්නේ කියලා ලියන්න. තෙම තියෙනකොට පිම්බි බැකිලෙන් බෑ ඉවරනේ. ඒක පැයක් වාඩිලා ඉනකොට කොච්චර බලන්න පුළුවන්. ඒ නිසා කුසීත වස්තු අරික්කාලක් තමයි ජීවිතය කියන්නේ අපි. සිංහලයට අද වෙලා තියෙන දේ හූනියමක් වෙලා තියෙන. ජාතියට හූනියමක් වෙලා කුසීත වෙලා. ඒ මොකද මේ තාක්ෂණය නිසා. පොත්තමත් අද කලපමණින් සියල්ල ලබා ගන්න පුළුවන්. අපේ අද දෙමව්පියෝ සාප ලබන්න ඕනේ දරුවන්ට මේ කරපු කුණු හරප නිසා. ඉස්සර මිනිස්සුන්ට ඌව තිබුණේ නැහැ. ඉස්සර මිනිස්සු බොහෝම දේ සපයාගෙන උපයාගෙන කටයුතු කරන පොඩි යමුකුත් වැඩ ගත්තා. උන්ට ඔය අනම්මනම් කර කර ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා ශක්තිමත් දරුවෝ හැදුනා. දැන් නැහැ. දැන් කුසීත වස්තු අරික්කාලම අරික්කානේ අටම දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පොඩි දෙයක් වෙච්ච ගමන් මිද්ද සුඛං, සෙය්‍ය සුඛං, පස සුඛං තමයි. උත්තර කාල බුදියේ. ඉතින් මෙහෙම කෙනෙකුට පුළුවන් ද තපසක් රකින්න. මෙහෙම පුළුවන් කෙනෙකුට පුළුවන් ද මේ නීතිපතා වැඩක් කරන්න. මෙහෙම කෙනෙකුට පුළුවන් ද වීරියක් තියෙයිද? මෙහෙම කෙනෙකුට බැඳෙන්න පුළුවන් ද මම භාවනාවට එන්නම් කියලා. ඉතින් කියනවා මේ සුඛය හොයන කම්මැලියටත් බුබ්බටයටත් බද්බූසටත් ශරීර හොරාටත් සාසනයක් නන්නේ. කුසීතයත් එක කතාවක්ම නෑ මේකේ. ඒක නිසා දවසට පැය 14ක් ටිකට සක්මණයි පරියන්කය කරා නම් හමුදා පුහුණුවක් වාගේ. අමාරුයි. ඒක නෑ කියන්නේ. නමුත් මේ සංසාරයක් ගෙනාගෙන ආපු කෙලෙස් මේ විනිබන්ද ගලවන්න නම් මේක අලු ගසා දාලා ටිකක් නැගිටවන්න ඕන. කවදාකවත් වැරද්දක් වෙන්නේ නැහැ. කවදාකවත් වැරද්දක් වෙන්නේ නැහැ. එහෙම වැරද්දක් වෙනවා නම් 29 දී අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ ගිහි රජපෞලක් අතහැරලා ගිහිල්ලා කැලේට රින්ගන එකක් නැහැ. එහෙම එහෙම එහෙම අහේනියක් වෙනවා නම් හත් අවුරුදු වයසේ ඉන්න රාහුල කුමාරයා ගිහිල්ලා පැවිදි කරන එකක් නැහැ. ඒක තමයි පියසේනියාත කියන්නේ. ඒ පොඩි කාට උගන්වන්න ඕනේ ඒ වයසේදී ඒක. යසෝදරට ඕන විදියට මේ බූදලෙ දෙන එක නෙවෙයි. ඒක තමයි දෙන්න තියෙන්නේ. ඒ නිසා මේක දුන්නට ගන්න නැත්තම් මොනවා කරන්නද? භාවනා කරන්නත් ඕනේ, නිවන් දකින්නත් ඕනේ. හැබැයි මේ තියෙන විනිබන්ධනේ මේ වැඩේ කරගෙන යනකොට මම ඊයේ මතක් කරපු විදියට භාවනා කරන කට්ටියට තදට නිින්ද ඒකට හේතුවකුත් තියෙනවා. මොකද අර තදබල රාගයේ සහ ද්වේෂයේ හිතේ අඩු වෙනකොට සක්මනීදී පවා වැනෙන්න පටන් ගන්නවා. පරියංකේ පවා ඉරියව්ව වැක්කරන්න පටන් ගන්නවා. මේ අපි හොඳ ඉරියව්වක ඉන්නවනම් ඒක මතක තියන්න හොඳ රාගය තියෙන වෙලාවට විතර හැමෙන්න පුළුවන් අපිට. හොඳට ද්වේෂය තියෙන වෙලාවට විතර අපට ලස්සනට ඉරියව් පවත් ගන්න පුළුවන්. රාග ද්වේෂ නැති වෙලාවට දැන් වයසක මිනිස්සුන්ට ඉතින් කබායේදීලා ඊට කමක් නැහැ. කවුරු බලන්නද කවුරු දකින්නද මම දැන් මහලු වියේ. එතකොටදී ඉරියව් පවත් ගන්න දෙයක් නැහැ නේ. බපතොල කරලක් වගේ ඉන්නවා. කොල්ලෙකුට කෙල්ලෙකුට එහෙම ඒක වුණා නම් හා ඉරිච්චක බයක් ඇතිවෙන මොන සෙල්ලම් කරන්නද? ඉතින් විප්ලව තමයි. මුළු ජීවිතේටම පණ දෙන්නේ පෙට්‍රෝල් ඩීසල් වගේ රාගෙයි ද්වේෂෙයි තමයි. ඒ දෙක නැත්තම් එන්ජින් එක මගේ හිටිනවා. ඒක හොඳට තේරෙනවා මේ සක්මන් කරනකොට යම් වෙලාවක රාගය ද්වේෂක අඩු වුණානේ මේ සක්මනේ බීපු මිනිස්සයා වගේ එහාට මෙහාට පැටෙන්න පටන් ගන්නවා. ඔළුව තෙවන්තු වෙන්න පටන් ගන්නවා. ඇතුලේ සක්මනක යනවනම් පිටියේ වදිනවා ගිහිල්ලා. ඒ තරම්ම භාවනා වැදගත් විදිහට රාගේ නතර කරලා යෝගාවචරය චෝදනා කරන මට සක්මන් කරන්න බෑ නිජ්මත ඇවිල්ලා කියලා. ඉඳගෙන ඉන්න කොටත් සමහරට විනාඩි 10 15 කොහේ හිටියද කියලා දන්නේ නැහැ. ඒ මොකද අර උද්දීපනේ ලැබලා දෙන එහෙම නැත්නම් මේ පෑනේ තින්ත වගේ තියෙන රාග ద్వේෂ නතර වෙලා. නතර වුණාට පස්සේ කොහේ ඉන්නවද මොනවා වුණාද දන්නේ නැහැ. ඉතින් යෝගාචරයකට පුදුමාකාර චෝදනා කරනවා මට නිින්ද ගියාද කියලා දන්නෙත් නැහැ ගැස්සිලාවදී වුණා මොනවා වුණාද දන්නේ නැහැ කියලා මොකද මේ ශේස්ත්‍රය අපි කවදාවත් බුද්ධ විඳලා නැහැ මේ හිතක් රාගයෙන් ద్వේෂයෙන් තොරව අප්‍රමාදියව පවත්තලා නැහැ රාගයෙන් ద్వේෂයෙන් තොරව සතියෙන් පවත්තලා නැහැ රාගයෙන් ద్వේෂයෙන් තොරව අවදියෙන් පවත්තලා නැහැ ඉතින් එතකොට හිතේ වෙලාවට නින්දට වැටෙනවා. මේක නින්දකට වඩා අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නේ හිත හැංගෙනවා. හිතට සෙල්ලක්කාරකම් කරන්න රාගය ද්වේෂය දෙක අවශ්‍යයි. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ සපෝට් එක නෙදෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් රාගය දෙනවා, ද්වේෂය දෙනවා. ඒකට අපි බොහොම අවදි මනසකින් ගත කරනවා. පුළුවන්ද කියලා අහනවා මෙතන සාරිපුත්‍ර සාංශේ රාග ද්වේෂ දෙක නැති කරලා අවදි මනසකින් ගත කරන්න. සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ සදාගෝතම ශාවකා. බුදුජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සුප්පබුද්ධම් පබුද්ධන්ති සාමාන්‍ය ප්‍රබුද්ධ භාවකෙ නෙවෙයි සුප්‍රබුද්ධ භාවයෙන් අවදීන් ගත කරනවා. එයා දන්නවා ප්‍රතිපදාවෙන් රාග ద్వේෂ නැති කරන්න පුළුවන් වැටෙන්න දෙන්න එපා නින්දට. පුත්තට උලං ගහපු බැලුමක් වගේ අවදීන් තියානින්න ගත්තාම මේක මායයට අල්ලන්නත් බෑයි කියනවා. දෙයියන්ට වැඳලා ඉවර කරන්න බෑයි කියලා කියනවා. බ්‍රහ්මීන්ට වැඳලා ඉවර කරන්න බෑ මොකද මේ මිනිස්සයා මේ අවදියෙන් ඉන්නේ රාගයක් නිසා නෙවෙයි ද්වේෂයක් නිසා නෙවෙයි තණ්හාව නෙවෙයි ලාභෙ නෙවෙයි සත්කාර නෙවෙයි සම්මාන නෙවෙයි ශිලෝක නෙවෙයි කවුරුත් ස්තුති කෙරුවට නෙවෙයි එයා ප්‍රයත්නයෙන් කෙලස් නැත කරලා හැබැයි නින්දට රැගිටින්න දෙන්නේ මේක තමයි අපි මෙතෙක්කල් කවදාකවත් කරපු නැති ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණය වෙන්න ඕනේ නම් අපි සැප අරගෙන පැත්තකලා බුදියා ගන්න ඉතින් මේකටනේ අපි මේ ඉස්සරහට යන්න හදන්නේ. අපිට ඕන කරලා තියෙන්නේ කාලා බුදියන්න. අහපං බුදු වැස්ස කාලා බුදියන්න කියන වයින්කොට බොහොම සන්තෝෂ වෙනවා. යෝගාවචරයට එහෙම එකක් නෑ. වැස්සත් භාවනා කරනවා, පෑවුවත් භාවනා කරනවා, හරියත් භාවනා කරනවා, වැරදුනත් භාවනා කරනවා, රත්තුනත් භාවනා කරනවා, සීතරුනත් භාවනා කරනවා. එතකොට බලනකොට පිස්සු. කාමයේ හොයන මනුස්සයෙකුට තැප හොයන මනුස්සයෙකුට මීයකට පිස්සුනේ මේ කොයි වෙලාවෙත් භාවනා කරනවා. ආන්නේ වගේ තමයි මායයටත් අහුවෙන්නේ නැහැ කියලා මේ සරුවචන්සේ සඳහන් කරනවා. එයා මේ මොන බාධාව ආවත් ඒ බාධාවෙන් අරගන්නවා දැන් මගේ කයේ හිත තියෙනවානේ. එහෙනම් මේ බාධා වැවිලා තියෙන මේ හතර මහ භූතයන්ගෙන්නේ මම ඒක දන්නවානේ. අනුන්ගේ එකක් නෙවෙයිනේ මම මේ දන්නේ. ඊ එකක් නෙවෙයිනේ. හෙට එකක් නෙවෙයිනේ. අතන එකක් නෙවෙයිනේ. අරයගේ එකක් නෙවෙයිනේ. ඉතින් මේ වගේ මේ ගෙට ආපු අමුත්තා ඇයි මූණට කියලා ගහන්නේ? ඇයි උණු වතුරක් කරන්නේ? ලොකු සාචින්න කාලේ කියන මේ හතර මහා ධාතුන් මෙච්චරම ප්‍රසිද්ධිය ඇවිල්ලා මේක මේ විරස් වෙන බව දැනගෙන තියෙද්දි හේතු බල ධර්මයක් බව තියෙද්දි අපි මේ කොච්චරක් මේකෙන් කතන්දර ගොතනවාද අපි කොච්චරක් මේකේ කෙලස් වගුරුවනවාද ඉන්න අහගෙන ඉන්න විනියත් අමාරු වැඩ. තමනුත් මන් දොස්සයි වෙනවා. ඒ කුසීත වැඩ. ඒ නිසා බණ භාවනා කරනකොට මේ කුසීතකම මහවරයි කියලා කියන්නේ. පුරුම් පන්සිංශ කියන්නේ මහවරයි කියලා. ඒ මොකද ඕනම වෙලාවක භාවනා කරන වෙලාවේදී කුසීතකම එනකොට බලන්න දතේ එකක් උන්නේ නැහැ, බඩේ එකක් උන්නේ නැහැ, සද්දයක් මොනක්වත් නැහැ, කරදරයක් මොකුත් නැහැ. සියල්ලම හරි ගියාට පස්සේ මෙන්න බබා දොයි. බබා දොයි. ඒක ඒ ස්වාමීන් වහන්සේ කියනවා හුඟා පියදම් කරලා ලස්සන තැනක නැකත් බලලා හොඳට ගයක් හදලා. ගේ අංග සම්පූර්ණව හදලා සම්පූර්ණ ගෘහපකරණ සම්පූර්ණ කරාට පස්සේ පොඩ්ඩක් එහෙම ගිය ගමන් කවුරු හරිලා මුළු ගේම කඩාන යනවා වගේ. අපි කොච්චර අමාරුවෙන්ද බලන්න භාවනා මධ්‍යස්ථානවල ඉන්න කාලයක් ලබන්නේ. කොච්චර අමාරුවෙන්ද බලන්න දත එකක් කොම්බඩේ එකක් කොන් නැතුව ඉන්නේ. ඒ වෙලාවේදී සක්මන් කරනකොට විතරමනේ ඔය අන්දමන්ද ගම ඉන්නේ. කවදාවත් බලන්න සක්මනකදී ඔය තෝන්තු ගතියනවාද කියලා බඩේ එකක්ම කෙසේ එකක්ම සද්දයක් හරදරයක් තියෙනවා කවදාවත් නැහැ. සියල්ලම හරි ගියාට පස්සේ ඕම් බබාට දොයි මතේ. පරියංකයේදී හරි කවදා හරි බලන්න මෙහෙම අරමුණක සංසිඳීමක් වෙලා නොදෙනියමක් වෙනවද කියලා උල තියලා තිබ්බ මිනිහගේ දිවස් උල තිබ්බ මිනිහගේ බුදුහාමුදුරණ දිවස් උල තිබ්බ තොට මොළ මරණිදි දෙයකෝ විජේ සූත්‍රයේදී කියනවා දිවස්තුල තියලා තිබුණ උඹට මොන මරණීදිද ඒ නිසා මේ භාවනා කරන වෙලාවේදී මරණින්ද එනවා ඒ ඉන්නේ භාවනා ප්‍රතිඵලයක් විදියට කෙලස් නැතික අන්නේ වෙලාවේ නින්දට වට ගන්න නැතුව ඒකට අවදි වෙන එකට කියන්නේ ලෑස්තිලා යන්න කියලා. එහෙම නැත්නම් කියනවා කෙලස් අඩු ගතියක් කියලා මේක තේරුම් ගන්න. ප්‍රතිපදාවෙන් ආපිකත් කියලා තේරුම් ගන්න මේකට චෝදනා කරන්න එපා. මේක හොඳට මේකට අප්‍රමාද වෙන්න. මේකට හොඳට සතිමත් වෙන්න. මේකට හොඳට අවදිමත් වෙන්න. එතකොට මේක ලෑස්තිලා යනවා කියලා කියන්නේ එතකොට ඔය නිින්ද එන්නේත් නැහැ. ඒක අමුතුම සාක්කයක් ඒ. මේ මට මේ භාවනා කරනකොට රාගය අඩු වෙනකොට ද්වේෂය අඩු වෙනකොට නිින්ද එයි. දැන් මේ රාගය අඩු වෙගෙන යන්නේ. මොකද අරමුණේ හිත තියෙන්නේ. ආ එතකොට දන්නවනම් තව පොඩ්ඩකින් නිින්ද එයි කියලා එන්නේ ඒක යන්නේ හැබැයි ගොඩාක් කල් යනවා. ඒ කියන්නේ විනිබන්ධ හතරක්ම අයින් කරලා යා කාමෙත් නෙවෙයි යාට තියෙන්නේ දැන්. කයත් නෙවෙයි යාට තියෙන්නේ දැන්. රූපාරම්මණයක් නෙවෙයි යාට තියෙන දැන් නිින්ද. යා නිින්දෙන් කතන්දර ගොතන්න යන්නේ. නිින්දෙන් කෙලස් වගුරුවන්න යන්නේ. නිතෙන් ගෙත්තම් පන්නම් වැඩ කරන්න යන්නේ. නිින්ද ආවට පස්සේ නිින්දත් අරමුණක් කරගන්න. හරීම අමාරු. හරිම අමාරුයි. හැබැයි ඒකේ පිටපොට ගියොත් මහවරා ඇවිල්ලා ගේ කඩාන ගියා වගේ තමයි. නිින්දක් එනවා නම් එන්නේ සියලුම හේතු කාරණා හරිය වෙලාවට තමයි මේක නැති වෙන්නේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන බලන්න ඕනේ. ඒ සීතල වේගන එනකොට මේක මේ මෙතෙක් කරගෙන ගිය වැඩේ හරි නිසා අපේ එකක්. ඒ නිසා වතුර 1000ක් ඇඳලා කලිය බින්දෙන්න දෙන්න එපා. මේක රැකගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ මිද්ද සුඛය, සෙය්‍ය සුඛය, පස සුඛේ නෑ. ඉතින් අද සුව පහසු නින්දකට මොකද්ද හොඳ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා. නින්දකට වඩා සුව පහසු නින්දකට කියලා මෙට්ට විකුණනවා. ඉතින් අපි බොහොම අමාරුවෙන් ගිහිල්ලා අර සුවනින්දකට නෙවෙයි වඩා සුවනින්දකට කැළපෙන මෙට් එක ගෙනත් දාගෙන ඉතින් ඕකුඩ සලුවක් කියලා න බුදියා ගන්න. භාවනා කරන ටිකා කළ නිදිමත වෙනට එමීට ඇලයි. ඒ ලස්සනට කියන වේබුසෑඩෝ කම්මැලියා බුබ්බඩයා බද්බූසා භාවනා කරන්නෙත් ඇඳ උඩ. කොට්ටෙත් හදනවා. හදලා පොඩ්ඩක් වෙලා ඉනකොට වීරවන්තයා බුදි වෙන බුදු වෙනවා මේක බුදි වෙනවා. සමූහික භාවනාවට කැමති නැහැ. ඒගොල්ලෝ කියන බෑ බෑ. සමූහික භාවනාවක කවදාවත් මට හරියන්නේ නැහැ. මට සතියෙ ඉන්නෙත් නැහැ. මට සමාධියෙ ඉන්නෙත් නැහැ. බෑ මම මේ කාමරේටලා භාවනා කරන්න කියනවා. හරි ආසාවෙන් ඔය උඩ උඩ ඉන්න සංඝයාට හරියට ওই ප්‍රශ්න තියෙනවා. ශාන්සේ සාමූහික භාවනාවට අපිට එන්න බෑ. මම තනියෙන් භාවනා කරන්න කියලා. ටික දවසක් යනකොට ඒ කුටියෙන් එනවා. මාලිගාවත්තේ ලීම ඕලවත්. අපි මෙහෙම සුදු යනකන මෙහෙම වාඩි වෙලා ඉන්නවා මිසක් ගෙදරකදී කවදාකවත් පුළුවන් ද බලන්න මේ වගේ පැය හතරක් කරන්න භාවනා කරන්න. ගෙදර ඉන්න ඔක්කොම අපි පෙළ ගැස්සලා මේ භාවනා කරන්න බැරිමත් නැහැ. මම බුරුමේ ඉන්නකොට දැක්කා. ඒ මිනිස්සුෝ ගාව පුදුමාකාර ගතියක් තියෙනවා දවසට පැයක් ඉඳගෙන ඉන්න ඕනේ මිනිස්සුෝ. ඒ මම හිටියේ උඩ තට්ටුවේ මෙතන එහා පැත්තේ පාර පාරෙන් එහා පැත්තේ තියෙනවා පොල්ලතු ගෙයක් කොච්චර දිරලා තියෙනවද කියනවනම් මේ පැත්තෙන් එන කපුටට එහා පැත්තේ යන්න පුළුවන් ඒකේ ඉන්නේ වට්ටි අම්මා කෙනෙක් ඒක ඇතුලේ තියෙනවා ඇලුමිනියම් බාජට අර එහෙම ටිකක් තියෙනවා ඉතින් මම දකින්න සමහරලාට මේ මොනවද කැම වර්ගයක් හදාගෙන වටේ ඇවිදලා 10ට විතර එනවා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් පැයක් පරියන්කයක් ගහලා තමයි වැඩ කරන්නේ මට හිතුණා බුදුහාමුදුරගේ බලපෑම මේ අම්මට තියෙන මේ මෙච්චර දුප්පත් අම්මා බුරුම ජාතික වෙච්ච නිසා එයා පැය වාඩි වෙලා තමයි ඉතුරු වැටික් කරන්නේ. ඊට පස්සේ ස්වේදගෝණවල තියෙනවා මෙච්චරම නෑ ඉඩ. අපි කැලණි වගේ විශාල පන්සලක් ඒක. එහෙම නැත්නම් නගරේ තියෙන රැංගුන් නගරේ තියෙන ලොකුම කේස් දාත් තැම්පත් කරපු ලොකුම චෛත්‍යය. ඒකේ තියෙනවා මේ වගේ මඩුවක් ඒකට නගරේ වැඩ කරන හැම මිනිස්සයාම ඇවිල්ලා පැයක් වාඩි වෙලා යන්න මේක හැම වෙලාවෙම පිරලා කිටි කිටිය පිරලා. මොකද්ද කරන්න බහනා මන් දන්නේ. ඇවිල්ලා එතන පැයක් ඉඳලා යනවා. අපි මේ තම්බි මිනිස්සු කරන්නේ හැමදාම සිකුරාදට පල්ලියනේක. මේ අපි ඊට වැඩිය මේ සරුවච්චන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඊට වැඩිය බොහොම හොඳයි පැත්තට ඇල්ල බුදිනවා. මිද්ද සුඛය කියලා කියන්නේ තීන මිද්දේ. සෙය්‍ය සුඛය කියලා කියන්නේ ඇඳේ සුඛය. පස සුඛය කියලා කියන්නේ මේ පැත්ත වැටිච්චාම ඇතින ස්පර්ශ සුඛය. ඉතින් මේවා පිළිබඳව ලෝයේත මාත්‍රයක් හරි හිතේ කාටක් තියෙනවා නම් එයාට කවදාත් තපස් වගින්න බෑ. එයාට කවදා නිතිපතා වැඩක් කරන්න බෑ. එයාට කවදාකවත් අනුയോഗේ භාවනාවට ඉදිලා ගත කරන පදන් වීරියක් එන්නේ නැහැ. මොකද මේක නිකම් වැවක මේ බැම්මේ හිලක් වගේ. ඒ වතුර පිරෙන්නේ නැහැ. ඊට පස්සේ තවත් ලස්සන එකක් තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා පුණච්චපරං ආවුසෝ බික්කු අඤ්‍යතරං දේවනිකායම් පනිදාය බ්‍රහ්මචර්යං උත්සති. සමහර භික්ෂුන් වහන්සේලා මම දෙවි කෙනෙක් වෙන්න ඕනයි කියලා දෙවි සැප බලාපොරොත්තුෙන් භාවනා කරනවා. මගේ මේ සීල නිසා හෝ මගේ වත නිසා හෝ මගේ Brahmacharya නිසා හෝ මම අසවල් දිව්‍යනිකාය හෝ අන්‍යතර වූ දිව්‍යනිකායක මට දේවාත්මය ලැබේවා කියලා භාවනා කරන කාටත් කවදාකවත් මුළු හිත යොදලා කරන්න බෑ මොකද දේවනිකායර තියෙන තණ්හාව නිසා. මෙතන ඉන්න කී දෙනෙක් දිව්‍ය ලෝකයන් භාවනා කරනවද කියලා මම දන්නේ නැහැ. උංගව දෙනකොට අවශ්‍ය කරලා තියෙන්නේ මේට වැඩිය වීසා අවශ්‍යත් නැහැ, ප්ලේන් එකක් ඕනෙත් නැහැ, නිකම්ම ගිහිල්ලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් නම්. හැම කෙනාම කැමතිනේ. ඒකේ තියෙන විනිබන්දේ මේට වැඩිය හොඳ තැනක උපදින්න තියෙන මේ විනිබන්දය අද මුළු සාසනෙම කාබල්සනියා කරලා ඉවරයි. අද නෙවෙයි ධම්මපදට්ට කතාවේ පුංචි කතාවක් තියෙනවා. ඒ විසාකතම ඒ බුදුරජාණන් වහන්සේට අනුග්‍රහ කරන වෙලාවේදී දැක්ක මේ කෙල්ල ගොඩාක් ඇවිල්ලා සිල් අරගෙන ඉන්නේ. තරුණ කාන්තාව මදහත් කාන්තාව. ඉතින් මෙයාට හිතුණා මේ මිනිස්සු මොකටද මේ සිල් ගන්න කියලා හිතන්. මේ සමාජ පරීක්ෂණයක් සමීක්ෂණයක් කරා. පොඩි වයසේ කෙල්ලෙක්ගෙන් ගිහිල්ලා ඇව්වා. දැන් බබා අද සිල් ගන්න යයි. මට 16 වෙනකොටම බඳින්න ලැබේවා. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. අඩු වයසෙම විවාහ වුණේ නැත්නම් අපරාධ කොස්පොරස් වෙලා නිකන් පව්පව වෙනකොට කොහොකෝ වෙලා බැන්දත් වැඩක් නැහැ. එනිසා මම සිල් රකින්නේ 16 දී මගේ බඳින්න ලැබෙන්නේ. ඊට පස්සේ මැද වයසේ කාන්තාවන් අඩු පස්සේ මගේ ස්වාම පුරුෂයා වෙන ආඹ පරාඹුවන් නොසොයාවා කියලා තමයි මම මේ භාවනා කරන්නේ. භාවනාව බලයෙන් හෝ කමන්නේ පුරුෂයා gedare ඉන්න. එසේ ටිකක් වයද මධ්‍ය වයස ගියකට පස්සේ කිව්වා, ඇහුවට පස්සේ කිව්වා මම මේ මේ ඔක්කොම ගෙවල් දොරවල් එපා කියලා භාවනා කරන දිවි ලෝකේ යන්නේ. ඊට පස්සේ විසාකාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. මෙන්න ස්වාමීන් වහන්සේ අපේ ශාසනේ වැඩ කරන අයගේ ආසන්න බලාපොරොත්තු. ආසන්න පණිධිය. ඉතින් ඒ කියන්නේ මේ මේ තෘෂ්ණාවක රඟ තෘෂ්ණාවගේ තියෙන මේ පැතිකඩ ටික දන්නේ නැතුව ඒගොල්ලෝ හිතනවා මේ දිවි ලෝකයන් පින් කරන එක පිනක් කියලා. නමුත් මෙතන මේ යටින් වැඩ කරන්නේ තෘෂ්ණාවක් කියලා. ඒ ඒක උගන්නන වුණ පුරුදු කරන එක නදන්නෙත් නැහැ මෙයා දන්නෙත් නැහැ ඊට පස්සේ ගියාට පස්සේ තියෙන කචල් එක දන්නවා දිවි ලෝකේ ගියම් වෙනදී. ඒක අමුතු ණයක් එතන තියෙන. ඒ ගියාට පස්සේ කියනවා බුදුජාන් වහන්සේ ඒකට කියන්නේ පුබ්බ නිමිත්ත සූත්‍රය. දේවතා නිමිත්ත. දේවතා නිමිත්ත සූත්‍රයේ ඒ දිවි ලෝකෙට ගියාට පස්සේ දෙවිගොල්ල ඉතින් නන්දරවණියේ පෙන්කලකල ඉන්නවලු. ඉතින් ක්‍රීඩාවනේ මේ කරණ තියෙන්නේ. දිව්‍ය රස භෝජන කකා ඉන්න ගමන් මේ දෙවියන්ගේ එකෙකුට කෙනෙකුට මේ දාගෙන ඉන්න මල් මාලේ පර වෙලාලු. දාඩිය කිහිලි ගඳෙන් කිහිල්ලෙන් දාඩිය ගඳ එනවලු. මේ ඇඳුම් වල ටිකක් දූවිලි ගඳ දාඩිය ගඳ එනවලු. දානෙට එන්නෙත් නැතිලු. සෙල්ලමට එන්නෙත් නැතිලු. ඉතින් මම දන්නවා මේ තෝන් ලකුණු පහළලා තියෙන විදාක මෙයා ඩොක් ගාලා දැන් නැති වෙනවා. දෙයියෝ මැරෙන්නේ නැහැ එහෙම අන්තරත් දාන වෙනවා. ඉතින් අනිත් දෙයියන් දැන් පේනවා මේ තෝන් ලකුණු පහක් මෙයාගේ පහළ වෙලා තියෙනවා. මල් මාල පාර වෙනවා. දාඩිය ගඳ ගහනවා. දිව සලුවලින් කුණු බැඳෙනවා. දිව්‍ය භෝජන වලට කැමතිත් නැහැ. දිව්‍ය ක්‍රීඩා වලට කැමතියි. ඉතින් අනිත් දෙවිගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කියනවලු. ඊතෝ බෝ සුගතින් ගච්ඡ සුගතින් ගත්වා සුලද්දන් ලාභන් ලබහ සුලද්දන් ලාභන් ලැබිත්වා සුපතිට්ඨිතෝ බවාහි කියලා. කියලා බුදුරජාණන්සේ දැන් මේ මේ මේ කතාව සංඝයාට කියනවා. ඒකේ සිංහල අර්ථය ගත්තොත් ඒ අනික් දෙවිගොල්ල මේ හෙටානද අන්තරදාන දෙයයන් කියනවලු මෙහින් චුත වෙලා ස්වර්ගයට යන්න. ස්වර්ගයට ගිහිල්ලා ලබන්න තියෙන උතුම්ම දෑවැද්ද ලබන්න. ඒකල ඒ දෑවැද්ද ඒ ඒ ලැබපු සම්පත්තිය ස්ථාවර කරගන්නයි කියලා. ඒකට හාමුදුර කෙනෙක් අත උසලා බුදුහාමර කියන අවසරයි ස්වාමීන් දිවි ලෝකේ ඉන්න කට්ටියට තියෙන ස්වර්ගය මොකද්ද කියලා. බුදුරජාණන් කියනවා දිවි ලෝක කට්ටිය බලාහිනවල මනුස්ස ලෝකෙට එනකන් කවදද මේ වගේ ශාසනයක පැවිදිලා භාවනා කරන්න කියලා. දිවි ලෝකේ මොනවත් කරන්න බෑ. දිවි ලෝකේ ඉන්න අයට ලොකුම ලොකු දෙයක් තමයි මේ වගේ මේ පිනපව දෙක සමබරව තියෙන දුක සැප දෙක සමබරව තියෙන ඥානවන්තයාට පාර කපා ගන්න පුළුවන් දුක හරහාම දුක නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ සැප වැඩි තැනක නෙවෙයි අපායෙත් නෙවෙයි මේක විතරයි සම්බන්ධ. ඒක නිසා මේකට කියනවා මගුල් සක්වල කියලා. අපි මේ ඉන්න දේට කියන්නේ මගුල් සක්වල. මේකට එන්න ඒ දෙවිගොල්ල සුවිප්පදිනවලු මේ කාලේ. මෙහෙට එන්නේ. දැන් ආපු කට්ටිය මෙහි ඉඳලා එහෙ යන්නේ මේ පූජාවට ගෙනලා දෙයයන් ආන්සර ඔප්පු කරනවා අනේ අපිටත් ඔබතුමා ඉන්න තැනට එන්න කියලා අර පයින් දමලා අනින්න හිත නැති මේ පෙරේතේ යක්කු මේ අපිට මෙහෙට එන්න බැරුව ඉන්නවා මේ යකා ඒ යනවා පූජාවට අරගෙන බුද්ධම විකාරයක් මේ මේ තෘෂ්ණාවට මිනිස්සයෝ নানা ප්‍රකාර නන්දීගෙන කඹරන කැඹිරිල්ල පහඳින පැහිඳිල්ල දිහා බලනකොට මේ මිනිස්සයෝ දන්නවනම් වැඩි හරියක් ඉන්නේ හෙළුවෙන් වගේ මට හිතෙන්නේ කරන සෙල්ලම් දිහා බලනකොට නිකන් හෙළුවෙක් ඉන්නවා වගේ. හැබැයි ඉතින් සම්මත ලෝකේ ගාණක් නෑ ඒක. ඒ කාම සැපේට විනිබන්ද වුණාට, කයට විනිබන්ද වුණාට, රූපෙට විනිබන්ද වුණාට, රූප නින්දට විනිබන්ද වුණාට නැත්තම් දිවි ලෝකයන්ට බන්ධනයක් ඇති කරගත්තට අපේ අම්මලා තාත්තලා අපේ දොස් දකින්නේ නෑ. ඊට පස්සේ ඉතින් මේ හාමුදුරන්ට උත්තරේ හම්බුණානේ දැන් දිවි ලෝකෙ මෙහෙට එන්න ඊට පස්සේ කිව්වනේ මෙහි ඇවිල්ලා ලැබිය උතුම්ම දායදේ ලබන්න කියලා මොකක්ද කියලා අහනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා manuss ලෝකෙ ඉපදිච්ච මිනිස්සයාට හම්බෙන ලොකුම දෑවැද්ද තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්තම් අපිට කවදාකවත් එක්කෙනෙකුටවත් අද මෙතෙන් දෙන්න හම්බ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතිුණා නම් මේ වෙලාව වෙනකොට කාම ලෝකේ කොළඹ නගරේ රාට සිරිපුර වෙනි ප්‍රීති සාගරේ කොළඹ නගරේ රාට සිරිපුර වෙනි ප්‍රීති සාගරේ ඉතින් ඔක්කොම කොළඹ නගරේ තමයි යන්නේ කාටවත් මේ කැලේකට එන්න හිතෙන්නේ නැහැ ඒ අම්මලා තාත්තලා දීපු දෙයක් නිසා නෙවෙයි. තම තමන්ගේ ශ්‍රද්ධාව නිසා. ඒකයි මම කියන්නේ මේ ශ්‍රද්ධාව තියෙන එකමත් අපි මේ වෙනකොටම සෑහෙන ලකුණු ලබාගෙන තියෙන මේ ශ්‍රද්ධාව තියෙන එකට ආදාර උපකාර කරන වෙනුවට මේ කාමයේ පිටිපස්සේ දුවනකට මේකේ ප්‍රධාන ප්‍රශ්නේ මම දකින්නේ අපි ළඟ තියෙන මේ ලකුණු ටිකත් කැපෙන්නේ කාමභෝගීන් ඇසුරු කිරීම වැරද්ද නිසා. කාමභෝගීන් ඇසුරු කරන කෙනාට ගොඩ ඒමනක් නැහැ. එකම දේ තමයි තියෙන්නේ මේ කාමේ මයි ළඟක් තියෙනවා. ඒගොල්ලෝ ගාව තියෙන පුළුවන් තරම් ඒගොල්ලෝ අයින් කළා සත්පුරුෂයන්ග පැත්තට ගියාම කාමයට නිකන් දරන්න බැරි තැනක් එනවා. ඒ අසත්පුරුෂ අපිට දොස් කියනවා හැබැයි. ඒ වුණාට දරන්න බැරි තත්වයකට එනවා. ඒක නිසා අපිත් එක්ක ඉතුරු අතුරු කරන යම් තැනක මේ දිවි ලෝක සඳහා සැප හොයාගෙන භාවනා කරන භාවනා කරන හෝ වතපිලියත කරන සිල් දකින්න කෙනෙක් නම් නොද්දකින් නොපතන් නොදෝමකින් කියලා ප්‍රාර්ථනා කරන්නේ. කවුරු හරි මේ ලෝකේ සැපට කාලා බුදියන්ඩ මුල් කරගෙන බණක් භාවනා කරනවා නම් නොද්දකින් නොපතන් නොදෝමකින් කියලා අයින් වෙන එකයි තියෙන්නේ. කවුරු හරි මේ රූපාරම්මණයක් අල්ලගෙන මේ ආලෝක පේනවා අරක පේනවා මේක පේනවා කියාගෙන භාවනා කරනවා නම් ඒක පටලවා ගන්න තුරුවන් කරන එකයි තියෙන්නේ. කය අල්ලගෙන කොලම් කරනවා නම් කාමය අල්ලගෙන කොලම් කරනවා නම් ඒ කට්ටිය දුරුවන් කරන එකේ වගකීම් මගේ අතින් වෙන්නේ නැත්තම් සත්පුරුදු හාමුදුරන්ට මයි ළඟට එන්නත් බෑ. ධර්මයට මා ළඟට එන්නත් බෑ. සංඝයාට මා ළඟට එන්නත් බෑ. සීලයට මා ළඟට එන්නත් බෑ. තපසක් මයි ළඟට එන්නත් බෑ. නිතිපතා වැඩක් කරන්නත් බෑ. අපිට ඒ අවශ්‍ය කරන පණිදිය ප්‍රධානෙ එන්නේ නැහැ. ඒක හරීම ලස්සනයි. යම් හේයකින් ඒ වගේ අසත්පුරුෂ සංසේවණෙන් අයින් වෙච්චි ගමන් එහෙම නැත්නම් මේ බාලයන් සමග ඇසුරෙන් අයින් වෙච්ච ගමන් අපිට ලැබෙන මේ ආශිර්වාදේ එහෙම නැත්නම් ඒකෙන් ලැබෙන මේ විවේකය ඒකෙන් ලැබෙන මේ හුදෙකලාව පිරිච්ච ගතිය මොනම දෙයකින්වත් ගන්න බෑ මොකද අසප්පෘත සංසේවනේ ඒ තරම්ම නාස්තිකයි කාටවත් දොස් කියන්න එපා ඒක තමයි ගැලවෙන්න ඕන තමන් ළඟ තියෙන විනිබන්ද වලින් තමයි ඒක දැනගන්න පුළුවන් මට කාමයේ විනිබන්ද වෙච්චාම මට මේ මේ දේවල් කරගන්න බෑ මේ රූපයට බැඳිච්චාම එහෙම නැත්නම් කයට බැඳිච්චාම මේ මේ දේවල් කරන්න බෑ. නින්දට බැඳිච්චාම මේ මේ දේවල් කරන්න බෑ. මම මේ දිව්‍යනිකාය දේවනිකායකට යන්න වැඩ කරන්න ගියොත් මගෙන් කවදාකවත් මේ අසේස විරාග නිරෝධයක් වෙන්නේ නැහැ කාමේ. කොස්සක් ඉතුරු වෙනවා. ඒම බලලා එහෙම තියෙන තව කෙනෙක් දැක්කනම් එයාට අඟවන්නත් එපා. දකුණට සිග්නල් දාලා වමට කපලා යන එකයි තියෙන්නේ. ඒ පිරිසත් එක්ක කරටක් දාගෙන යන ගමනේ කවදාකවත් මම බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්කයි නැගිටින්න වෙන්නේ. කරුණා කරලා තමයි යම් ප්‍රගතියක් යම් පියවර ටිකක් යම් කර්ම ශක්තියක් යම් උපනිෂ්ඨේ සම්පත්තියක් තියෙනවා නම් අභිනිහාර සම්පත්තියක් අන්න ඊට ගැලපෙන පිරිසක් එක්ක ජීවත් වෙන්න ප්‍රතිපදාව හදාගත්තේ නැත්නම් අපි කියන එකට සම්මා ආජීවය කියලා හොදලා සුද්ධ කරන්න පුළුවන් කියලා හිතන්න එපා. මගේ අවුරුදු 9ක් තිබ්බා. හොඳටම කාම ලෝකේ ජීවත් වෙන ගමන් මේක වැටහිලා ලාවට වගේ එකම දෙයයි තියෙන්නේ මේක හලන්න ඕනේ. හලන්නේ කවුද නෑ දෑයෝ. හලන්නේ කවුද මිත්‍රයෝ. හලන්නේ කවුද අසල්වැසියෝ. හැලුවේ නැත්තම් බෑ. මට ලැබිච්ච ප්‍රධානම දායදේ තමයි අපේ ඥානාරාම ස්වාමීන් වගේ මිනිසෙක් ඇහැට දකින්න පුළුවන් වුණා මට. ගුරුමෙ ගිහිල්ලා පණ්ඩිත ශාංශ වගේ මිනිස්සු දකින්න පුළුවන් වුණා මම දැනගත්තමයි ඇස් දෙක පින් කරලා තියෙනවා කියලා. ඒගොල්ලෝ ගාවත් එක කිසිම පෛරුපාසානයක් කිසිම දෙයක් නැහැ තරහ නැහැ කිසි කෙනෙක්ගේ ඇලෙන්නේ නැහැ නිකන් නිලුම්පත උඩ තිබ්බ වතුර කඳුල වගේ පිරිසිදුව ගත කර. එනිසා බැරි එකක් නෙවෙයි. බැරි නෑ අපි මේ දෙපා දෙතෑවර එක කකුලක් මෙහෙ එක කකුලක් එහෙ මේ පවුලේ කට්ටියත් එක තියාන හරක බානත් බලාගෙන ලාභ සත්කාරත් බලාගෙන දිව්‍ය ලෝකත් ප්‍රාර්ථනා කරන මේ යන ගමනයි මේක අයින් කරලා තියෙන ප්‍රදේශය දැන්නමත් අපි කරලානේ තියෙන යම් ප්‍රමාණය අන්න ඒකට ගැළපෙන සත්පුරුෂයත් එක්ක සම්බන්ධ වෙන්න තමයි අපි මේ සාරිපුත්‍ර සාංශි කියන දේවල් අහන්නේ මොකද උන්වහන්සේලා ඒ කාන්තේම කැත නැතුව කට ඇරලා සත්පුරුෂෝ කියන්න බලවන්නේ ඒකනේ මේ ඇත්තෝ මේ අපිට කේල් ගිඩිය පොතු ඇරියා වගේ ලස්සනට කියලා දෙන ඔබට කාමයේ අයින් කරන්න ඕන නම් ඔබට පේන කාමයේ එක පැත්තක වංචනික වැඩ කරන විශාල කාමත්වයක් තියෙනවා. ඒක තමයි අපි අසත්පුරුෂයන් හා බන්ධනය ඇති කරන ප්‍රධානම හීන නූල. ඒක දැකගන්න මොලේ නැත්තම් ඒක දැකගන්න සාමාන්‍ය බුද්ධිය නැත්තම් ඉතින් මොන જાති රෙක්සෝන සබන් දාලා හේතුවත් එකයි ලක්ස් දාලා හේතුවත් එකයි සන්ලයිට් දාලා හේතුවත් එකයි කක්ක කක්කම තමයි. ඒ ලැබිච්ච Tamanට හපුච්ච විවේකයට ගැළපෙන සත්පුරුෂයා සද්ධර්මයත් එක්ක ඇසුරු කරන්නේ නැතුව මේකට අපි කියනවා සම්මුති ඥානය කියලා. ඒ සම්මුති ඥානයට කොච්චර විපස්සනා ඥාන ලැබුවා. කොච්චර ත්‍රිපිටකය දැනගත්තා. කොච්චර සිල් රැක්කත්. කොච්චර විනයගරුක වුණත් හොදලා බේරන්න බෑ. ඒ නිසා මෙවැනි පිරිසකට ගැම්ම ගන්න හේතු තියෙනවා. හිත අලුත් කරගන්න හේතු රාශියක් තියෙනවා. මොකද අමාරුවෙන් උපයාගත්ත පුංචි පුංචි ඒ රාගේ අඩු වෙච්ච තැන්, කාමයේ අඩු වෙච්ච තැන් දන්න නිසා ඒ අනුව බලලා ඊට ගැළපෙන අය තෝරාගෙන අන්න ඒක අනුග්‍රහ වෙච්ච පිණිස. ඒක නැත්නම් ඒකට තනහ වඩා ගන්න, ඒකට සප්පාය කරනු සලසලා දෙන්න සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න තු ඒකට බුදුහාමුදුරුවෝ අමතන්න යන්නත් එපා. බුදුචන්නාංශයට ඒක යුතුයකමක් නැහැ. ධර්මයේ අමතන්න යන්නත් එපා. ධර්මයේ වට උත්තර නැහැ. සංඝයාමතන්න යන්නත් එපා. උත්තර නැහැ. තමන් මත බල තියාන මමත් මේ ලුණු මිරිස් කන මේ ලෝකේ අවුරුදු 20ක් 40ක් 50ක් 60ක් 70ක් ජීවත් වෙලා තියෙනවානේ. මේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ගැලවිඥාව දන්නේ නැත්නම් අපිට ඕන වුණාට නැත්නම් එපා වුණාට තණ්හාවෙන් අයින් වෙන්න බෑ. ඒ නිසා උපයා ගන්නාලද සපයා ගන්නාලද ඉදිරිපත් කර ගන්නාලද මේ තමන්ගේ ගුණවලට ගැළපෙන තාලෙට ඒකට අනුයාත වෙන විදිහට සත්පුරුෂ සංසේවනය එහෙම නැත්නම් ආජීවය සකස් කරගත්තේ නැත්නම් මම නම් දකින්නේ මෙවැනි පිරිස්වල පැහැදිලි එතනමයි අඩුපාඩුව තියෙන්නේ. නැත්නම් පුදුමාකාර උවමනාවක් තියෙන එක මට හොඳටම තේරෙනවා. මෙතන ඔක්කොටම වැඩිය මට තේරෙනවා. මම මේකේ අවුරුදු 35කට වැඩිය මේ මේ ශාස්ත්‍රේ වැඩ කරලා තියෙනවා. හරිම උනන්දුවකින් වැඩ කරන නමුත් එක්කෙනෙක්වත් දන්නේ නැහැ හොදෝද කක්කවලේමයි දාන්නේ. හොදෝද මඩේ දාන්නේ. කවදා හෝ කර්මෙ ගෙවෙන්න ඕනේ. ගෙවිච්ච දවසට තේරෙනවා. එහෙම නැත්නම් ප්‍රයෝග ඥාන තේරුණාට පස්සේ වෙනවා අපි ළඟ පිනේ අඩුවක් නැහැ. අවශ්‍යතාවයේ අඩුවක් නැහැ. මේ හොද හොද මඩේ දාන එක පෙරපින් මතිකම තියෙන. ඒ නිසා දැන් දැන්වත් භාවනා කරලා කිසිම දවසක මේ යانے මේ පාරේ යන කෙනෙකුට හුළඟකින්වත් බාධා කරන්න එපා. අපේ අතින් බාධා වෙනවා. අපි ගමනේ යන අයට සමාජලාට අනුග්‍රහ කරන්නේ මොකද අපි දන්නේ නැහැනේ අපිට පේන්නේ මේ ඇත්තෝ මේ මේ පාර කඩාන යන්න හදනවා ගාල කඩාන යන්න හදන හරක් වගේ කිසිම තැනක බාධා කරන්න එපා ඒ අන කෙනා තමයි බුදුහාමුදුරුව පිටිපස්සේ යන කෙනා ඉතින් ඒ නිසා මේ වැඩේ කරන ගමන් මේ සාමාන්‍ය බුද්ධිය අවදි කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ විනිබන්ධ පහ තේරුම් අරගත්තොත් මම හිතන්නේ දැන් ඇති කියලා හිතනවා මට ඊයේ පෙරේදයි කතා කරපු නිසා මේ පිටිබන්ධව කතා කරා ඒ නිසා අපි අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා අපි හෙට ඊ ගාවට තියෙන ආර්ය සත්‍යයත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරපු සීල දිනාටම සැනසීම උදා වේවා. සීල දිනාට මේ විනිබන්ද 15 වෙනි 15 වෙනි ලාවේ අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා